අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සද්ධා බුද්ධ සම්පන්න පිටකොන්ති අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන සීලුම දෙනවා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ ච ධම්මා විශේෂ භාගියා ච ගාරවාති තී අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ හයාකාර වූ ගෞරව ධර්ම කරුකටයුතු ධර්ම ප්‍රතිෂ්ඨාව ලබාගත් ධර්ම හය පිළිබඳව අපි මේ ඉගෙන ගනිමින් ඉන්න අවස්ථාවක් මේක මහා සාරිපුත්‍ර ශාන්සිගේ පාඩමක් පුත්‍රජාන් වහන්සේ කරපු ඉදිරිපත් කිරීමක් ඉතින් ඒක මෙතන ඒ ධර්ම හය සඳහන් කරන විශේෂ භාගීය ධර්ම යම් කිසි කෙනෙකුට සුවිශේෂ අත්දැකීමක් ලබා ගන්නද ජීවිත විශේෂ නැම්මක් සම්දිස්ථානයක් ලබා ගැනීමට උදව් කරන්නා වූ ධර්ම. ඒ නිසා මේතාක් ආයාසයෙන් ඒ කරුණ සපයාගත් කෙනා ඒ ධර්ම ගැන ඇහෙනකොට විශේෂ උනන්දුවකින් පෙළඹෙනවා. ඒ තමන්ගේ ගමන ඉදිරිය වෙන තමයි පිම්ම සඳහා මේ කරුණ දැනගත්තොත් අඩුපාඩු නැතුව නැත්තම් තිබුණට වැඩිය සාර්ථකව සම්පාදනය කරන්න පුළුවන් නිසා. මොකද මේ විශේෂ කියන වචනේ තියෙන ගැඹුර නිසා. ඉතින් ඒ නිසා අපි ඒවා නැවත නැවත සාකච්ඡා කරන්න ඕනේ නිසා එනතයි ඒවා පිළිබඳ දැනුවත් විය යුතු නිසා වැඩමුළුවේදී අපි ඒවා සුතමේ වශයෙන් සුතානුග්‍රහිත වශයෙන් ඉදිරිපත් කරනවා. ඉතින් යනු අපි මේ වෙනකොට දතයුතු ගාරව ධර්මවල කෞරව කටයුතු ධර්මවල පළවෙනි එක වතෙන් අපේ ශාස්ත්‍රුණ වංශ ඉදිරියෙන් තියාගත්තා. ඒක තමයි බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ගැන කියනවා වගේ. නමුත් මෙතන සත්තරි කියලා කියන්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නෙවෙයි. තමන් ගරු කරන ඒ ශාස්ත්‍රුණ වංශේ. ඉතින් ශාස්ත්‍රුණ වංශේ ගෞරව කිරීම නැත්නම් ඇදහිීම නැත්නම් ඇසුරු කිරීම නැත්නම් ප්‍රතිෂ්ඨාව ලැබීම දවසින් දවස දවසින් දවස වැඩි වෙන ගතියක් පේන්න තියෙනවනේ. ඉතින් ඒක තමයි තේරෙන්න පුළුවන්. ඒක තමයි අපේ ආධ්‍යාත්මික ගාන විශේෂය. ඊට පස්සේ දෙක ධම්මේ ගාරවා විහෙරති සගාරවා විහෙරති සප්පතිසා. මේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මේ නැත්තම් බුදුහාමුදුරුවම තමන් වහන්සේගේ සාස්ෘත්වී තබා ගරු කටයුතු කර මේ ධර්මය අපි ජීවිතයට පුළු පුළුවන් තරම් සම්බන්ධ කරලා තියාගන්න. ඉතින් මේ ධර්මය අපි මතක් කරගත්ත විදිහට මේකයි කියලා පිටුකරනද ඒ විශේෂයේ කැමැති හැම කෙනාගේම මනාපයක් පහළ වෙනවා. බුදුහාමර මොකද්ද ධර්මය කියලා දේශනා කරේ කියලා. ඉතින් ඒක පුංචි කටයුත්තක් නෙවෙයි. ඒක අපි හැම කෙනාගේම ජීවිත පරිශ්‍රණයක්. ඒ මොකද එහෙම පුදු කරන්න බෑ. සමහරු කියනවා මේක හේතුඵල ධර්මය කියලා. තව සමහරු කියනවා මේක චතුරාර්ය සත්‍ය ධර්මය කියලා. තව සමහරු කියනවා මේක සීල සමාධි ප්‍රඥා කියලා. තව සමාධි සමහරු කියනවා මේක තණ්හා මාන දිටි අවබෝධ කිරීම. නැත්තම් රාග ద్వේෂ මොහ අවබෝධ කිරීම. ඉතින් මේ විදිහට විවිධාකාරයෙන් කියන නිසා මේ මොකටද ගෞරව කරන්නේ දැන් ගෞරව කරන එකේ සමස්තේ මොකද්ද කියන කාර්ය අමාරුයි තේරුම් ගන්න. ඉතින් ඒක ඒ අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ හැටියට අපි පුළුවන් තරම් බලනවා ඒක පුංචි කරලා සලක ගන්න නැත්නම් පිටු කරන්න පුංචි කරනටත් වඩා ඒක කරන්න අමාරුයි. ඒකයි මම මේ මතක් කරේ සංසිද්ධිය ඒ බුරුම් පණ්ඩිත ස්වාමීන් වහන්සේ පිටරටවල් ගියාම උන්වහන්සේ බුදුරජාණන්සේ නියෝජනය කරන්න ආපු කෙනෙක් විදිහට පෙනී හිටින්නේ. ධර්ම දූත සේවාවකට පැමිණිච්ච කෙනෙක් විදිහට උන්වහන්සේට එතකොට සිද්ධ වෙනවා මේ දවස් 10ක් නැත්නම් දවස් 5ක් ඇතුළත අපි මේ ගරු කටයුතු ගරු කටයුතු කළ යුතු ධර්මය කියන්නේ මෙන්න මේකයි කියලා කෙනෙකුට දරා ගන්න පුළුවන්, දිරව ගන්න පුළුවන්, අපා ගන්න පුළුවන් ප්‍රමාණයට පොඩි කරන්න. ඉතින් ඒ ශාන්‍යංශයක සතිපට්ඨාන ධර්මයට අඩු කරලා සතිය කියන එකට අඩු කරලා පෙන්නනවා. ඒකට කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේ ගත කරන මේ වැඩමුළුව කාලය තුල මට මේ පොඩි දේ අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඒක ඇත්තෙම මේ ධර්මයේ වතයෙන් සතිපට්ඨානේ පෙන්වන්නට ආදන එක ධර්මයේ පිළිබඳ අව탁සීරුවක්වත් එහෙම නැත්නම් ඒකෙන් ධර්මයට අංග සම්පූර්ණ රසෝජාව ලබා ගැනීමකට වෙන්නේ නැහැ. නමුත් පැහැදිලි මංගල අවතරණය. ඒකෙන් ගියාට පස්සේ ඒක ධර්මයේ තියෙන ඕපනායික ගුණය අනුව උපනායනය කරනවා. තියෙන තැනින් තව තැනකට ගෙනියනවා. එතනින් තව තැනකට ගෙනියනවා. ඒ දන්න පුංචි තැනින් ඊගාවට තමන්ගේ අනිකුත් ඉන්දිය ධර්ම වැඩෙන ගානට ඊගාව ධර්මයට යොමු කරනවා. නෙත්‍යයක් ගෙන දෙනවා. අනේ නිට්ටිය ගෙන දෙන ගතියේ මේ සතියේ තියෙන්නේ ඉබ්බෙක් යනවා වගේ. බොහෝම හිමීට යන්නේ. හැබැයි තබන තබන පියවර බොහොම ස්ථිරව තියෙනවා. පැනගෙන එහෙම නැත්තම් පිම්මේ හැල්මියමක් නැහැ. ඉතින් ඒ නිසා සති ධර්මය බුදුහාමුදුරන්ගේ සද්ධර්මයේ පිඩු කිරීම කියලා පිළිගන්න පිරිසත් උගාවක් අඩුයි. ඒ මොකද උඟ දෙනෙක් මේ ඉබි ගමනට කැමති නැහැ. උඟ දෙනෙකුට ඕන කරලා තියෙන්නේ මේ පිම්මේ යන්න. ඉතින් තල්ල කඩාගත්ත කට්ටිය හරියට දකින්න හම්බෙනවා පිම්මේ යන්න ගිහිල්ලා. නමුත් මේ සති ධර්මයයි මේක කියලා තේරුම් ගන්න විස්තර කරනකොට පිළිගන්නේ නැත්නම් අඩුයි. පිළිගත්තට පස්සේ ඒ කඩ කහනවාට කියන කතාවක්ද මේක නැත්නම් ඇත්තටම මේක බඩු විකුණ ගන්න කරන විලඳ ව්‍යාපාරයක්ද එහෙම නැත්නම් ඇත්තටම පුත්‍ර ජානහසිකේ අදහස්ද කියලා බැලුවොත් මේ සතිය කියන එක තමයි නැත්තම් සතිය සමානව දේශනා කරන අප්‍රමාදය මේක අපිට ඉස්සරහට හම්බ වෙනවා සරුවචන් වහන්සේ දේශනා කරලා තියෙනවා අප්‍රමාදේන බික්වේ සම්පාදිත වය ධම්මා සංඛාරා කියන එකෙන් මේ අප්‍රමාද ධර්මයේ තුල මේ සියලුම ධර්ම තියෙනවා කියන. ඒ නිසා මේ දසුත්තර සූත්‍රයේ පළවෙනිම ප්‍රශ්නය සාරිපුත්‍ර ස්වාමීන් අහන්නේ කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ Tamanට උදව්පකාර කරන වැඩියෙන්ම බහූපකාර එකක් වූ ධර්මය මොකද්ද කියලා අහනකොට අපමාදෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ. ඒ නිසා මේ අපමාදයමයි සතිය කියන්නේ. නැත්තම් සතියට වෙන නිර්වචනයක් මේකමයි ගෞරව කළ යුත්තේ. ධර්මයේ වශයෙන් ගෞරව කළ යුත්තේ කියන එක තේරුම් ගැනීම සඳහා මගේ ජීවිතයේ අවුරුදු 40කට වැඩි ගිහිලා තිබුණා. මේකට හෙව්වම නෙවෙයි හරියට මේකට කියලා හෙව්වා නෙවෙයි නමුත් ඒක පිළිබඳව සැකමට පහළ වෙලා තිබුණා මේ කොහෙන්ද පටන් ගන්නෙ කොහෙන්ද කෙලවර කරන්න කියලා ඉස්සල්ලා මේක ඇහුනේ බුරුමේ ඉන්න කාලේ ඒ ස්වාමීන් වහන්සේ නිසකවම කියනවා ඉගෙනගත යුත්තනම් අප්‍රමාදේ සතිය ඒ ස්වාමීන්සේ සාතික් කළා කිව්වට මට සූත්‍ර පිටකයෙන් සාක්ෂයක් විදිහට ලැබුණේ මේ දසුත්තර සූත්‍රයේ තමයි ඒක පටන් අරගන්නෙම බහූපකාර එකම ධර්මයේ සති මේ අප්‍රමාදයි. ඉතින් අපි මේ ධර්ම දේශනාවලියට අප්‍රමාදී කියන්නේ සතිය කියන මේ මූලික යදොම යොදාගෙනයි කරන්නේ. ඒකට මේ ධර්මයේ කෙරෙහි ප්‍රතිෂ්ඨාව පිහිටීම නැත්නම් ගෞරව කිරීම එතන එතනම ආපසු තමන් කෙරෙහි දැක ගන්න පුළුවන් අත්විඳ ගන්න පුළුවන් කියන එක තමයි ධම්මෝ අවේ රක්ඛති ධම්මචාරී කියන්නේ. යම් කිසි කෙනෙක් ධර්මයේ ආරක්ෂා කරනවා නම් ඒ කෙනාට ධර්ම ආරක්ෂාව ලැබෙනවා. ඉතින් ඒක නිසා මෙතන තියෙන මේ එකට එක ගතිය අපි ධර්මයට අපි ටිකක් උදව් කළා ධර්මයේ ලොකු ආරක්ෂාවක් ලැබෙයි කියලා හිතන්න තරම් අමනකමක් තමයි පෘථග්ජනයාගේ තියෙන්නේ. එහෙම නැතුව ධර්මයේ කොච්චර වැඩ කරත් ඕකේ මොනම ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ කියන කට්ටිය තමයි මේ ආගමක් නැති අය භෞතිකවාදී. ඉතින් ওই දෙක මැදින් අපි යන්න ඕනේ ධර්මයේ තියෙන්නේ අපි සීල ධර්මයේ ආරක්ෂා කළොත් සීල ධර්මයට හා සමාන ප්‍රතිඵල අපට ලැබෙනවා. ඒක සීලය තුල තුචල්්‍ය වෙන ගතියක් තියෙනවා. ඒ ප්‍රමාණය තේරෙනවා. ඊට පස්සේ ඒ කෙනා මේ සීත ධාතුමින් අරසාව ලබන අතරම තවත් දොර කවුරු විරු වෙනවා වෙන නාලිකාවක් විවෘත වෙනවා සමාධි ධර්මයට සුදුසුකම් ලබනවා ඊට ඕනේ නම් කෙනෙකුට පුළුවන් සීල ධර්මයට ගිහිල්ලා ඒකේ අරසාවෙන් නතර වෙලා ඉදිරියට නොගින් ඉන්නත් නමුත් ඒ අරතිය භවනා අරතිය කියන අධි කුතිරට කම්මැලි වෙන ගතිය කම්මැලි වෙන ගතිය නැතිනම් ඒ කෙනාට තේරෙනවා මේ සීලයෙන් ලැබිය යුතු සීල ධර්මයේ අරසා කිරීමෙන් ලැබිය යුතු සීල ධර්ම අරසාව ලැබුණාට පස්සේ මේ ජීවිතේ ඊට පස්සේ ආය ආයත් කාමයට යොදවලා ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකයට යනවට වඩා තමාදි ධර්මය අරසා කරන්න යන්නේක ඉදිරි ගමනක් ප්‍රගතියක් ඒක හරි සිල්ලකාර වැඩක් ඒක හරි නිර්මාණශීලී වැඩක්. පෙනෙන නම් අන්තිම සම්පදාන කුල වැඩක් වගේ හරිම නිර්මාණශීලී. ඒ නිසා කලාතුකින් කෙනෙක් සීල ශික්ෂාවෙන් පස්සේ සමාධි ශික්ෂාවට යනවා. ඒකෝර සමාධි ශික්ෂාවෙන් අපට එතන එතන සීල ශික්ෂාව ඉක්මවපු අරසාවක් ලැබෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් හිතනවා නම් මේක දන්නේ නැතුව මේ ගිහියන්ග ප්‍රතිපදාව වෙන දාන කුසලය කරලා අපිට කවදා හෝ සීල ආරක්ෂාවක් ලැබෙයි කියලා නැත්නම් සීල ධර්මයේ රකින්න කෙනෙක්ගේ ආරක්ෂාව අපිට ලැබෙයි කියලා එයා ඒ ධර්මයේ පිළිබඳව ප්‍රායෝගික නැතිකම නිසා එහෙම නැත්නම් මේ හේතුඵල ධර්මයේ දන්නේ නැති නිසා මේ ධර්මයේ කෙරේ තිබු විශ්වාසය කාන්තේම බොඳ වෙනවා. ඒකෙන් බලාපොරොත්තු සුන් කරගෙන ධර්මයේ පිළිබඳ කට කැඩිච්ච කතා කතා කරනවා. මම මෙච්චර මෙච්චර කරනවා මට කිසිම ධර්මෙන් ආරසාවක් නැහැ කියලා. ඊට පස්සේ යම් කෙනෙක් දාණයෙන් තමන්ගේ හිත හදාගෙන අනුන්ගේ හිත සුවසලසාගෙන ඊට පස්සේ සීල ශික්ෂාව රකින්න ගත්තොත් නැත්නම් සීල වශයෙන් අප්‍රමාදේ රැක්කොත් ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා ඊට සාපේක්ෂව ආරක්ෂාව වැටෙනවා. ඒක සත්තානං විසුද්ධියා කියලා ඔය සීල විසුද්ධියත් එක්කම ඒ කෙනාට එතනම වැටෙනවා. වැටුණාට පස්සේ අපේක්ෂා කළොත් මේ සීල ශික්ෂාව මන් රකින්න නිසා සමාධි ආනිසංස ලැබෙයි කියලා ඒකත් ධර්මයේ අව탁සීරු කිරීමක් ඒකෙනත් බලාපොරොත්තු සොන් කරගන්නවා. ඊට යාන තේරුම් ගන්න වෙනවා සීල ශික්ෂාවෙන් ලැබෙන්නේ සමාධි ශික්ෂාව රැකීමට සුදුසුකමක්. ඒ සුදුසුකම අපිවරක් ඉදිරියට ලැබීමක් නැත්නම් Taman විසින් ගත යුතු ප්‍රගතිශීලී විනිශ්චය. ඒ විනිශ්චය අරගෙන සීල අප්‍රමාදය මෙතෙන්ට හරියන්නේ නැහැ. එතන සමාධි අප්‍රමාදය කියලා සමාධි ශික්ෂාව කියලා සීල ශික්ෂාව තථාපේක්ෂව සමාධි ශික්ෂාවක් තියෙනවා. ඒ සීල ශික්ෂාවයි සමාධි ශික්ෂාවයි දෙක අතර ඇති වෙනස මම හිතුවා අපි අද දවසේ ධර්ම දේශනාව වශයෙන් තියාගනිමු. අපි අපි කොතනදී දන්නේ මෙතෙන්ට යනකන් සීල ශික්ෂාව, මෙතනින් එහාට සමාධි ශික්ෂාව කියලා. ඒ වගේම මෙතෙන්ට යනකන් මේ සීලය රැකීමෙන් මට මේ ආනිසංස ලැබෙනවා. ඒක සීලේ හා සාපේක්ෂයි. දැන් මේ මේ ආනිසංස සමාධිය හා සාපේක්ෂයි කියලා දැනගත්තොත් ඒ කෙනාට මේ ප්‍රතිපදාව කියන වචනේ තේරෙනවා. අනුපූර්ව වැඩපිළිවෙල කියන එක තේරෙනවා. ඒ දෙයට ඒ ඒ ආනිසංස ලැබෙනවා කියනවා මිස තමයි මේ ශ්‍රද්ධාව තිබුණ නිසා දාන දීලා සමා සීලේ ආනිසංස බලාපොරොත්තු වුණාට ලැබෙන්නේ ඒ වගේම සමාධි භාවනා කරලා ඒක ආනිසංස නොදී ඉඳින්නෙත් නැහැ. කවමදාකවත් ආනිසංස නොදී ඉන්නේ. ඒ සම්බන්ධතාවයේ දකින්නකොට තේරෙනවා මේක මේ පුද්ගලයෙක් වශයෙන් මම ස්වච්ඡන්දයෙන් සීලේ ඉඳලා සමාධියට කොට වෙන්න ගියාට ධර්මතාවයක් මෙතන වැඩ කරන්නේ කියලා. මම තමයි තීන්දුව වෙන්නේ. මම තමයි කැප වෙන්නේ. මම තමයි අප වෙන්නේ. මම තමයි ගෞරවෙ පිහිටන්නේ. මම තමයි ප්‍රතිෂ්ඨාව ලබන්නේ. ප්‍රතිෂ්ඨාව සමාධිය ගන්නෙ. නමුත් ඒකට ආනිසංස දෙන්නේ බුදුහාමුදුරුවෝ නෙවෙයි. ඒකට ආනිසංස දෙන්නේ ආසවල් හාමුදුරුවෝ නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ ධර්මානුරූපව. අන්න ඒක දැනගන්නකොට තේරෙනවා මේකේ පිටිපස්සේ විශාල චිත්‍රයක් තියෙනවා. ඒක න්‍යාය ධර්ම වගේ වැඩ කරන්නේ. අන්නේ න්‍යාය ධර්ම දාන දෙන කෙනාට හුඟක් අමාරුයි තේරුම් ගන්න. මොකද එයා සද්ධාවේ ගත කරන්නේ. ඒත් බෞද්ධාගම්කාරයෙක්. ඒත් ශක්ති ප්‍රමාණය වැඩ කරනවා. නමුත් ඒ කෙනාට මේ ශාසනය කියන මේ වටින මණික කියලා මණිකක් වෙනුවට එයා ප්ලාස්ටික් කැල්ල සල්ලි දීලා අරන් තියෙනවා. ඉතින් ඒක නිසා යා බොහොම අරස්සාවෙන් එක රේසෝකෝතාගෙන හේප්පුවේ තියාගෙන රැකගෙන ඉන්නවා. නමුත් යම් වෙලාවක යාට අමලියක් වෙලා මේ මැනික උකස් තියලා කියක් හරි ගන්න ඕන කියලා අමලිය පිට ගිහිල්ලා දන්න කෙනෙකුට කිව්වොත් මෙන්න මේ මැනිකක් තියෙන මේක තියාගෙන මට උකසට කීයක් දෙන්න කියලා මේ මනුස්සය උරගාලා බලලා කිව්වොත් පිස්සුදු මේක ප්ලාස්ටික් කැල්ලක් කියලා. අර අමලියට හපම් මේක. ඒ නිසා තමන් මේ විශාල සද්ධාවකින් මේ දාන අධි කටයුතු කරන ගියාට ලෙඩක් වෙච්ච වෙලාවකට වයසට ගිය වෙලාවට මරණ මොහොතේදී ඒකෙන් ඔය කියන උකතර තියලා කීයක් හරි ගන්න පුළුවන් ගතිය ලැබෙන්නේ නැහැ. සීල රකපේකනාට ඊට වඩා යමක් ලැබෙනවා. ඒක දානේ වගේ නෙවෙයි. එතන රකින්නකොටම තමයි ලැබෙන ආනිසංශ. ඒක තමයි අපි ඊයේ මතක් කරගත්තේ. හතරාකාර වූ බයක් නැති වෙනවා. ඉතින් අපිට අද කාලේ වචනෙන් කියනවා නම් අද මේ ෆ්‍රස්ට්‍රේෂන් කියලා නැත්නම් අසහනය කියලා නැත්නම් මානසික ආතතිය කියලා පුදුමාකාර ව්‍යාප්ත වෙච්ච ධර්මයක් තියෙනවා. ජනතාවගෙන් 40%කට වඩා හැම කෙනෙක්ම මානසික අසහනෙන් පෙළෙන්නේ සමහරු ඒක බෙහෙත් කළ යුතු එහෙම නැත්නම් ඒ බෙහෙත් කළ යුතු තත්ත්වය කොච්චරද කියනවනම් ඒ කෙනෙකුට භාවනා නොකළ හැකි මට්ටමටපත් වෙනවා. meditation medication කියන දෙකේ සමහරෙකුට මේ මට්ටමේ පැන්නට පස්සේ කියනවා භාවනා කිරීම අකැපයි නරකයි කිරුවෝ තමාරටපත් වෙනවා කියලා. ඒ තරමට මානසිකත්වයේ ගිහිලා එහා පැත්තට. ඊට පස්සේ බේත් කරන්න බෑ. ඉන් පල්ලෙහා ඉන්න අයටත් මේ මට්ටමට යන්න බයිපෝලා හෝ ඔක්සිසොෆෙනික් මට්ටමට යන්න ඉස්සෙල්ලා ඉන්න කෙනෙකුට වුණත් ඒ මානසික తত্ত্বය, ඒ මානසික අසහනය කියලා කියන්නේ එහෙම නැත්නම් අසහනය කියලා සාමාන්‍ය වචනයක් කියන්නේ. ආතතිය කියලා වචනයක් තියෙන. අන්නේ ආතති නිසා මේගොල්ලන්ට මේ ධර්මයක තියෙන මේ විශාල චිත්‍රය දැක ගන්න හම් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ බණ භාවනාවත් කරන්නේ මේ ලාමක ප්‍රයෝජන සඳහා. ඉතින් ඒක නිසා එවැනි යත්තන්ඩ අර ක්‍රමයෙන් ටික ටික දියුණු වේගන යන මේ ප්‍රතිපදාව තේරුම් ගන්න කමක් නැත්තේ නෑ. ඒ නිසා ඒගොල්ලොන්ට වෙන්නේ භාවනා ගමනේ ප්‍රතිපදාවේ යනකොට වෙන හැම දෙයකින්ම පශ්චාත්තාප හැම දෙයක්ම සැක කරනවා. හැම දෙයක්ම අනිශ්චිතතාවයට මොකද මේ වෙන්න දන්නේ නැහැ කියලා කියනවා. ඉතින් මේක ඒක මානසික රෝගයක්. එමට කියනවා අපි අගාරව අපතිසා කිය. මේ භාවනා දින මොන දෙයක් ආවත් එයා නතරලා අටපිට බල බල ඉන්නවා මේ මේ උරිසට උඩින් බලනවා. මේක හරිද මේක වැරදිද එයා දන්නේ නැහැ මේ විදිහට දැක ගැනීම ඥානයක් නෙවෙයි. මේක ධම්ම විචේ සම්බොජ්ජංගේ නෙවෙයි. මේක විචාර බුද්ධි නෙමෙයි විචිකිච්ඡාවක් වැඩ කරන්නේ. මම හැම හන්දියකදීම මේ විචිකිච්ඡාවට පොර දානවා කියලා කියන්නේ අර ධර්ම ගෞරවේ නෑ. ධර්ම පිළිබඳ ප්‍රතිෂ්ඨාව නෑ වටපිට බලනවා. ඒක නැති වෙනකොට එහෙම නැත්නම් ඒක නැති වෙන මට්ටමට එනකොට ඒ කෙනා ඔය මූලික සීලෙන් ලැබෙන ආරක්ෂාව කියන බය නැති වෙන ගතිය. එහෙම නැත්නම් සැක නොකරන ගතිය මම දන්නේ මේක උපයාගත යුතු දෙයක්ද නැත්නම් ධර්මයෙන් ලැබෙන දෙයක්ද කියලා ඒක හරි අමාරුයි කියන්න. සමහරු නම් මේක හරියටම තේරුම් අරගන්නවා. ඔය ලියන්න තියෙන මල්ල ඔබ ඔබ ඉන්න එපා. ඔබ ඔබ දිගටම කරන බලයන්. කලාතුරකින් කෙරෙන්න තමයි මේ හිතන්නේ. හැම කෙනෙක්ම හිතනවා මෙච්චර අපකප වෙලා මේ කරන වැඩේ හරිද දන්නෙත් නැහැ වැරදිද දන්නෙත් නැහැ කියලා. අන්නේ විදිහට ඇති වෙන මේ මනසේ තියෙන මේ අන්‍ය විಹಿತ ගතිය එහෙම නැත්නම් මනසේ තියෙන මේ උද්දච්ච ගතිය තමන්ට ලැබිච්ච සියලුම සම්පත් සම්පූර්ණ අංජබජල් කරලා විජාබහු කළා දාන. අපිට බුද්ධෝත්පාදක ලැබුණයි කියලා <clears throat> බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙන කියලා අපිට මතක් වෙන්නේ නැහැ දවස පුරා. අපි මිනිස්සයෝ කියලා අඟ අඟ පුලාවක් තියෙන හැ කන දිවනාසේ තියෙන මිනිස්සයෝ කියලා අපිට මතක නැති වෙනවා. ඒ වගේම මේ දෙක නිසා අපිට මේ ක්ෂණ සම්පත්තියට එළඹලා ඉන්න පුළුවන්. වර්තමානට එළඹලා ඉන්න පුළුවන් කියන එක මතක නැති වෙනවා. අපිට සත්පුරුෂයෝ ලැබිලා ඉන්න බව මතක නැති වෙනවා. ශාද්ධර්මයේ ඇහිච්ච පිරිසක් කියන එක මතක නැති වෙනවා. අවශ්‍ය නැ උපසම්පදා භික්ෂුත්වේ නැත්තම් පැවිද්ද ලබා ගන්න පුළුවන් මතක නැතුව නැද්දකින් මං වගේ කාලකන්ණියෙක් බලන්නකෝ මට අරක නැහනේ මට මේක නැහනේ කියලා ඔය මොකක්ද ප්ලාස්ටික් කැල්ලක් නැතිකමට ඔළුව පොළොවේ ගහ ගන්නවා පොලිඩෝල් බොනවා කෝච්චියට පනිනවා ගඟේ මුහුදේ පනිනවා අපරාධ කෝච්චිය කියලා මට හිතෙනවා මේ වගේ මේ මේ අමන જાතිය මේ මේ මේ කුකුච්චක් නිසා කුකුසක් නිසා මේ ලැබිච්ච අර සේරම මේ බිඳුවට බසගත්තට පස්සේ ආය දවසක් කවදද එන්නේ අපිට මේ වගේ චර සම්පත්තියක් තියෙන. ඒ ඒ තරම් කුකුසක් මෙතන ඇති වෙනවා. ඒකට අපි බය කියලා තමයි කියන්නේ. අපි සාමාන්‍යයෙන් ලෝකේ හැම වෙලාවෙම කියන්නේ ආහාර නිද්‍රා බය මයිතුන කියන හතර ජීවිතයත් එක්ක යන සමාන රෝධ හතර වගේ. ආහාර හොයන්න ඕනේ නින්ද පිට තියෙන්න ඕනේ. බය තමයි අපි මේ හැම පරිශ්‍රණයක්ම කරන්න පොළඹවන්නේ. ඊට පස්සේ මෛතුණි. මේ බය නැත්තම් අපි කවදාත් පරිශ්‍රණ කරන්නේ නැහැ. වර්තමාන මොහොතේ පිරිච්ච ගතිය, සම්පත්‍ති කර ගතිය තියෙන කෙනා මොන පරිශ්‍රණ කරන්නද? පරිශ්‍රණ කරන්න ඉස්සෙල්ලා දැනගන්න එපා වර්තමානයේ හිකියක්. වර්තමානයේ ඌන භාවයක්. මේ ඌන භාවය තමයි අපි පරිශ්‍රණයට පොළඹවන්නේ. ඒ කියන්නේ වර්තමානයේ පිච්චෙන ගතියක් තියෙනවා. වර්තමානයේ දැවෙන ගතියක් තියෙන්න ඕනේ. ඒ දැවෙන ගතිය නිසා පරිවේෂණ කරනවා. ඒ හැම පරිවේෂණයක්ම අනේ මිච්ඡා සංකල්පක ඉඳගෙන. ඉතින් ඒක ලෝකේ ඒකට තෑගි දීලා උනන්දු කරවලා පරිවේෂණ පිට පරිවේෂණ කරනවා. එතකොට මේ මනුස්සයා දන්නේ නැහැ මේ කරන හැම පරිවේෂණයකින්ම තමයි වර්තමාන මොහොතට වසුරු හෙලනවා. ක්ෂණ සම්පත්තිය නැති කර ගන්නවා. වර්තමානයේ කිසිම පරිවේෂණයක් කරන්න බෑ. පරිේශන කරන කිසිම තැනක් වර්තමානට දාන්න බෑ. ඒක නිසා මෙතනින් මේ අගෞරවයක් සිද්ධ වෙනවා වගේ කිව්වහම ඒක ටිකක් අපේ මේ දැනුමට හිංසාවක් වෙනවා. සර්වඥාන්තේක දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක බොහොම සම්ප්‍රදාන කුල බමුණු ගමකට යනවා. ගියාට පස්සේ බමුණ සර්වඥාන්සේ කියන අප්‍රසාදේ පළකරනද ඒ ගමේ නොහිටින්ද මේ ලිංගල ඔක්කොටම පිදුරු කියලා දාන. පිදුරු පුරවන. ඉතින් බුදුරජාණන්සේ දන්නේ නැතුව වගේ ආනන්ද හැමෝ කරන ආනන්ද වතුර තිබයි වතුර ටිකක් ගෙන්නේ කියලා. ඊට පස්සේ ගිහිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මේ මේ ගමේ තියෙන ඔක්කොටම ලිංග වලට පිදුරු දාලයි. නැත්නම් වතුර නැහැ. ආ ඉතින් තරුවචන්සේ පළවෙනි නතර කරපරිනවා. ටික වෙලාවක් ගිහිල්ලා කියනවා ආනන්ද වතුර ටිකක් බොන්නත් හොඳයි කියලා. ආනන්ද සංසය ආයෙත් යනවා. ගම පුරාම ඇවිදිනකොට කවුරක්වත් ඉදිරිපත් වෙන්නේ නැත්නම් සතුට දෙන්න විරුද්ධ ලින්ක් තියෙනවා. ඒ ඔක්කොම ඉඳුල් මේ පිදුරු දාලා පුරවලා. ඊට පස්සේ දෙවෙනි සැරේටත් ඇවිල්ලා කියන අවසරය සමහර මම ඈතරම ගියා බලන්න වතුර බොන වතුර ටිකක් තියෙන ලින්දක් හොයාගන්න අමාරුයි කියලා. එහෙනම් තුන්වෙනි සැරේට සර්වචන්හන්සේ කියනවා ආනන්ද වතුර ටික අපි හොත් හොඳයි කියලා. ඊට පස්සේ ආනන්ද රාමතුරු ගිහිල්ලා කියනවා ලින්දක් ගාව ළඟට ගිහිල්ලා අපේ සරුවචනාංශේ මෙච්චර කාලය සාරාංශකේ ලබලක්ෂය පෙරම් පුරලා තියෙනවා. උන්වහන්සේට වතුර ටිකක් දෙන්න බෑ මට. ඒ නිසා මේ මුන්වහන්සේ පෙරම් පිරු ශක්තිය ඇත්තනම් මට මේ ලිදෙන් බොන වතුර පහල වේවා කියනට ලිඳ උතුරලා පිටුර ඔක්කොම හොදන ගිහිල්ලා මේ දීබ බුලක්කගේ වතුරෙන් පටන් ගන්නවා. ඒතර ආනන්ද හඳුරන්නේ කියනවා නේ මම මේ මෙච්චර වෙලා මට මේ අදිෂ්ඨාන ශක්තිය තිබුණේ නැහැ. තිබුණේ තාවයි කියලා වතුර ගරන් ගිහලා උතුර ජනසලකට සතුටින් කියලා තියෙනවා මෙන්න ස්වාමීන් වහන්සේ වතුර කියලා. අනුබුදුසන්ස කියනවා ආනන්ද කිං කෛරා උදපානේන ආපාතේ සබ්බතාතියුම් කිස්ස පරියේෂණං චරේ මේ හැම වෙලාවෙම වතුරේ ඉන්න මිනිහට තව වතුර හොයන්න ඕන ගමන් නැහැ. එහෙව් එකේ මේ වතුර හොයාගෙන යන පරිේශණෙන් ඇති අර්ථය මොකද්ද කියලා දැන් අච්චර මහන්සලා වතුර ගෙන ආපු ආනන්ද හඳුරන්න කියනවා මේ වතුර මට වතුර ඕනෙත් නැහැ මම ළඟ වතුර තියෙනවා මොකටද මේ පරිවතුර හොයන්න යන්නේ කියලා. ඉතින් ඒකට අර්ථ කතාව දෙනකොට කියන්නේ මේ බුදුහාමුදුරුවෝ කවුද කියන එක ආනන්දහාමුදුරුවෝ තේරුම් ගත්තේ බුදුහාමුදුරුවෝ අදිෂ්ඨාන කරපු වෙලාවේදී. ඉතින් බුදුරජාණන්සේගෙදී කියනවා යම් වෙලාවක වතුර තියෙන මිනිහෙක් නම් වතුරට පරිශීලනයක් කරයිද කියලා. ඒ වගේ වර්තමාන මොහොතේ පිරිච්චකම දන්න මිනිහෙක් ඉන්නවනම් එන්නතන් සම්පත්‍ති කර தත්ත්වය දන්නවනේ ඔක්කොම තියෙන මේ වර්තමානයේ කියලා අපි පරිශන කරන්නේ තන්නේ කර අනිශ්චිතතාවයක තනි කර බයක නැත්නම් වර්තමානයේ තියෙන පිරිචකම දන්නේ නැති නිසා. ඒ බය තමයි අපිට මේ හතරාකාරයකින් පේන්නේ අත්තානුවාද බය, පරානුවාද බය, දාණ්ඩ බය, දුක්ගති බය කියලා. සීලෙකට ගියාට පස්සේ තේරෙනවා කවදාකවත් නැති විදියට Tamanට අර බය හතර නැති වෙනකොට අසහනය එහෙම නැත්නම් ආතතිය එහෙම නැත්නම් දැවිලි තැවිලි අඩු වෙන්න පටන් ගන්නවා. ඒ අඩු වෙන්නේ මොනක්වත් ලැබිලා නෙවෙයි. යමක් නොකර සිටීමි. සතුන් නොමර සිටීමි. හොරකම් නොකර සිටීමි. කාමීත්‍යචාරය නොකර සිටීමි. බොරු කේලම් හිසචන පරිසචන නොකර සිටීමි. ඒ ශික්ෂාවෙන් තමයි මේ තේරම වෙන කිසිම පරිශ්‍රණයකින් නෙවෙයි. ආන්නේ තේ තේරුම් ගන්න ගන්න ගන්න ගන්න යාට තිද්ද වෙනවා. මේ හැම පරිශ්‍රණයකම අපි කරන්නේ වර්තමානයේ ප්‍රමාදයටපත් කරනවා. අපිට එතකොට ලංකාවේ විද්‍යාව උගන්වන්න ඒ දවස්වල අධිකාරම් මාත්‍යා ඔය සාමාන්‍ය විද්‍යාව කියලා පොත් පෙළක් කිව්වා අපි ඉස්කෝලේ ගියේ ඉගෙන ගන්න කාලේ. ඉතින් ඒකෙදි සත්‍ය විද්‍යාව ගන්නඳ සතුන් මරන්න ඕනේ, කපන්න ඕනේ. ජීවිතේ මේ උද්භිද විද්‍යාව ගන්න ගත් පෙළ ගලවන්න ඕනේ. අවසාන මොහොතේ මාත්‍ය කනගාටු වෙලා තිනවා මන් නිසා කී සතන් කැරපොත්ත මරනවාද? මම නිසා කොච්චර ගැඩවිල්ල කැපෙනවද? මම නිසා කොච්චරක් මිනි මේ කිරිමෝරු මීයෝ කැපෙනවද කියලා අයියෝ මම මේ විද්‍යාවක් උගන්වන්න කියලා කරපු වැඩේ. ඒ හැම එකකින්ම මේ ශිල්පද කැඩීම කිරිබිම්මල් නැටි කඩනවා වගේ උගන්වනවා. කඩුවක් අරගෙන අලකොල ලන්දක් කපලා දානවා වගේ සතෙක් මරන්න දෝලන ජීවිතය ඉගෙන ගන්න. ගස්කොළ විනාශ කරන්න පුළුවන් ද භෞතික විද්‍යාව ඉගෙන ගන්න. දැන් අද ඒක කොච්චර ගිහිලා තියෙනවද කියනවනම් ඒ ඒ ශිල්පී ඉහළට යන්න යන්න එමන්සට අනිවාර්යයෙන්ම නොදැනී අත්තානුවාද බයක් එනවා. නොදැනී පරානුවාද බයක් වෙනවා. නොදැනී දණ්ඩ බයක් වෙනවා. නොදැනී දුක්ගති බයක් වෙනවා. ඉතින් මේ මනුස්සයා දන්නේ මම මේ මෙච්චර ඉගෙන ගන්න ඉගෙන ගන්න මොකදයි මේ බඩේ දෙවිල වැඩි වෙන්නේ කියලා. මොකදයි මේ මේ මේ පපුව එයා කන්ඩිෂන් වෙන්නේ නැහැ. පපුව බඩ දෙවිල එන්න පටන් ගන්නවා. හොයන්න බෑ නමුත් සරුවචනාංශය කියනවා අප්‍රමාද වෙල්ලා. සීලේ රැකපල්ලා. එතකොට ඕක ඔකට උත්තරයක් තියෙනවා කියලා. ඔය හිතන්න අර වගේ මට්ටමට ගිය කෙනෙකුට මේක උගන්වන්න පුළුවන් වේද කියලා. ධර්මයට අගෞරව කරගෙන කොච්චර දුර ගියත් ඒකට ලැබෙන මේ දැවිලි තැවිලි නිසා ඒ බුරු පඬිස්සංශ කියනවා අර මම පරිවර්තන කර පොතේ තියෙනවා. උන්වහන්සේ ඇමරිකාවේ ගිය වෙලාවේදී ඒ උන්වහන්සේ කියලා දෙනවා මේ හිතේ ආ කන්ඩිෂන් කරන්න ඕන නම් සතිය වඩන්නයි කියලා. සත්තාන විසුද්ධිය. ඒකෙදි කියනකොට හිත Tamanට වායු සමීකරණේ කෙරුවා වගේ කූල් එකේ තියානින්න ඕන සතිය වඩන්නේ කියලා. ඉතින් ඒක කිව්වට පස්සේ ඉන්න නෝනා කෙනෙක් ඒවලු කතා කරලා ස්වාමීන් වහන්සේ අපි හිතුවේ ඇමරිකාවේ කාර් එක එයා කන්ඩිෂන් නම් කාමරේ එයා කන්ඩිෂන් නම් අපි ජොලිය කියලා. නැත්නම් ඇත්තටම කාර් එක දැන් එයා කන්ඩිෂන්. අපේ කාමරෙත් එයා කන්ඩිෂන් බඩේ දෙවිල් අඩුවක් නැහෙනේ. දවසකට ටොන් කොච්චරද අවුරුද්දකට ටොන් දවසකට ටොන් ගාණක් ඒගොල්ලෝ ඒකට බේත් බොනවා. බඩේ දෙවිල්ලට. ඉතින් සයිඩෝ එනකොට ඒ ඩ්‍රයිවර්ට කතා කරලා කිව්වලු එයා සුදු මහත්තයෙක් කාණිය බලන් අර නෝන මහත්තයා මිච්චර හම්බ කළ දැන් බුරුමකාරයෙකුට ඇමරිකාට යන්න ගියා නම් ඉතින් හිටගෙනම උපති විරෝගයක් නේ මිනිහට වීසා නැතිකම තියෙන්නේ. නැත්තම් ඇමරිකාට යන්න පුදුම ආසාවක් තියෙනවා. මොකද බොත්තමත් අත කරපමණින් සියල්ල හම්බ වෙනවා. ඒකේ ප්‍රතිච්ච මේ අම්බණ්ඩි කියනවා. ඔක්කොම නම් ලබලා තියෙනවා බඩ දනවලු. ඉතින් සයිඩෝ කියනවා මම ඇමරිකාට ගිය නිසා බුරුමේ දන්න නිසා මට මේක තේරෙන නිසා මං කිව්වල අර මහත්තයාට. ඒ මහත්තයා බැලුවලු සයිඩෝ බල්ලා කිව්වලු ස්වාමීන් වහන්සේ තන්තනේ එයා මඩිට විතරයි කියලාද? අපි ඔක්කොම හිතන තමයි කිව්වලු. ඉතින් මේ ඔක්කොම හිතුව බැදුව සම්පත් ඔක්කොම තියෙන මිනිස්සු. එතකොට සයිඩෝ හිතනවා මේ තමයි පිසාච പ്രേත ලෝකය කියලා සරුවච්චන්සි කියපු දේ. ඛණ්ඩ තියෙනවා ඇති වෙන්න හැලි පුරවලා බත් බඩ තියෙනවා කලගෙඩියක් විතර. කට ඉදිකටු හිලක් වගේ. ඒ උදේ ඉඳලා හැන්ද වෙනකන් කනවා. කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැහැ. මා පිසාච ප්‍රේතයෝ. ඉතින් එහෙම එකක් තියෙනවා තමයි <coughs> පිරිච්ච ගතියක්, සම්පත්‍ති කර ගතියක් භාවනා කරනකොට අපිට එන ඒ වගේ ගතියක. කවදාවත් මේ දෙක අතර සම්බන්ධය තියෙන සීලය කියලා. මේ දෙක අතර සම්බන්ධය තියෙන සීලය කියලා, හික්මීම කියලා තේරුම් ගන්න බැරි නම් මේක කියන්න පුළුවන් ධර්මයේ අගෞරව කෙරුවේ නැත්නම් උඹ උඹටම හානි කරගන්නවා. හාන භාගීය ධර්ම පරිහානියට ලක් වෙනවා. නමුත් ඒ පරිහානියට හේතුව විද්‍යාවෙන් හෝ සමීකරණයක හෝ දර්ශනිකව හොයන්න බෑ. මේ බුදු දහමසේ පෙන්ලා දීලා තියෙනවා. ඒ සීලයෙන් ලැබෙන මේ අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියලා අපි කතා කරපු දේවල් ඉක්මවපු කෙනෙකුට ස්පාසාවක් හම්බුනායි කියලා හිතමු. නිකන් පපුව එයා කන්ඩිෂන් වුණා වගේ ඊට පස්සේ එයා එතනින් නතර වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. මොකද අපේ ලංකාවේ තියෙන ඕන තරම් දාන සීල සමිති තියෙනවා. විශාල සමිති තියෙනවා දාන සීල සමිති. අපි භාවනා ගැන කතා කරන්න බෑ. ඒගොල්ලන්ගේ තියෙන ප්‍රධාන ප්‍රතිපත්තිය තමයි දාන සීලය සඳහා පෙළ ගැහිලා බස් අරගෙන වටවන්දනාව යනවා භාවනාව කතා කරන්න බෑ. අන්න ඒ වගේ කෙනෙක් වෙන්නේ නැතුව මේ දාන සීල භාවනා කියන සමාධි ශික්ෂාවට ගියොත් දැන් සීල ශික්ෂාව කියලා කියන්නේ සතුන් මරීම හොරකම් කිරීම කාමීත්‍යචාරය. බොරු කේලම් හිසචන පරිසචන නොකර සිටීම. ඒකට අපිට ලැබෙන ලාභේ මේ හතරාකාර බය නැහැ. ඊට පස්සේ සමාධි ශික්ෂාව කියලා කියන්නේ අපි මේ නීවරණ ධර්ම ටික තේරුම් අරගෙන නිරුන්ද නීවරණ ධර්ම ටික අයින් කරපුවාම අපිට ලැබෙන මේ සමාධි සමාධිජම් පීති සුඛං කියන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති මොහොතක අපේ හිත নিমগ্ন වෙනවා මොම සාන්ත සුන්දර තත්වයකට ඒක විවේකජම් පීති සුඛං මේ සද්දෝලින් රූපෝලින් විවේක වෙච්ච වෙලාවට ඒක හම්බ වෙන්නේ අපි මෙතෙක් කල් හිතුවේ රූප බැලීමෙන් සැප හොයනවයි කියලා එහෙම නැත්නම් සද්ද ඇහිල්ලෙන්නේ සැප හොයනවයි කියලා මේ සමාධිජ සුඛය විවේකජම් සද්දෙන් විවේකයි රූපෙන් විවේකයි ගඳෙන් රතෙන් පහසෙන් කියන්නේ අන්තිමට ආනාපාන පහසෙමුත් විවේකයි සක්මන් කරනකොට සක්මන් කරනවයි කියලා පහසක් තියෙනවනේ ඒකෙනුත් විවේකයි අන්න එතකොට හම්බ වෙනව ඉඳුරන් හා බැඳිච්ච නැති අනින්ද්‍රිය බද්ධ වූ මොකද්ද පිරිච්ච ගතියක් අන්නේ ඒ පිරිච්ච ගතිය නැති කිරීම සඳහා පිරිච්ච ඇති කිරීම සඳහා කරන දෙයට අපි කියනවා සමාධි ශික්ෂාව කියලා. මේ සමාධි ශික්ෂාව කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙන්නේ මේ කාමයෙන් හිත අයින් කරපු ගමන් කාම සංඥාවෙන් වද දෙනවා. එහෙම නැත්නම් කාමයේ හේවණල්ලාවිලාවට කරදර කරනවා. කාමයේ කියලා කියන්නේ රූප රූප රූප බලන තින ආසාව, ශබ්ද රූප බලන තින ආසාව, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප ධම්ම රූප කියලා මේ විවිධ ආකාර මේ වැරයිටිල් එන්ටර්ටේන්මන්ට් කියලා කියන්නේ කොක්ටේල් පාටි කියන්නේ. ඕක තමයි කාම ගුණ කියන්නේ. අපි යම් දවසක ඒක ඇති වෙලා හෝ බණකින් හෝ පිනමෝරලා හෝ එකෙන් අයින් වෙච්ච වෙලාවට ගියයි කියලා හිතන්න අපි කය වතින් විවේක වුණයි කියලා ඒකට කියන කාය විවේක කියලා. නැත්නම් ඒකට කියන අබිනිෂ්ක්‍මණය කියලා. ඉතින් අපි මේක තමයි මේ කරන්නේ. එහෙම ඇවිල්ලා අපි අත්තික වහන කොටයක් උඩ ඉඳගෙන ඉන්නකොට ඒ කාමයේ නෙවෙයි අපිට කරදර කරන්නේ කාමයේ සංඥාව. කාමයේ හේවණල්ල. අරකට කාම මිත්‍යාචාරය කියනවා මේකට කාම ඡන්දය කියලා කියනවා. ඉතින් ඉඳගත්තට පස්සේ Tamante එන මේ කාම ඡන්දය අර මිත්‍යකල් සංසාරේ පුරාවට Taman ආදරෙන් ප්‍රේමෙන් දයාවෙන් රැස් කර කාමයාගේ හේවණල්ල කියලා කිසිම කෙනෙකුට හිතෙන්නේ හිතන්නේ මේ කාමච්ඡන්දේ නැත්තම් මට ෂෝක් එකකට භාවනා කරන්න පුළුවන්. මේ කාමච්ඡන්දේ මෙතන තියෙන එකක්. මට විතරක් තියෙන එකක්. මේ දැන් විතරක් තියෙන එකක්. මේ කාමච්ඡන්දේ නැති කරන්න තැනකට ගිහිල්ලා පුළුවන් වෙයි. එහෙම නැත්නම් මට විතරයි තියෙන්නේ ළඟ ඉන්න එක්කනට මේක නැහැ. එහෙම නැත්නම් මේ දැන් නැගිටලා ගිහිල්ලා ටිකක් වෙනකොට පස්සේ ඇවිල්ලා බහනා කරුවොත් කාමච්ඡන්දේ නැති කරන්න පුළුවන් කියලා කාමච්ඡන්දේ ආපු ගමන් ඒක අපි පුද්ගලාරෝපණය කරනවා. මේක මට විතරයි. මෙතන විතරයි. මේ වෙලාව විතරයි මම මේ තැන වෙනස් කරලා කොට්ටේ වෙනස් කරලා වෙන කොටයක් උඩ වාඩි වෙලා පස්සේ වෙලාවක ඉන්න নানা ආකාර දේවල් අපි කරනවා. ඒ වෙනුවට මම දන්නවා මම කියන්න හදන දේ තේරුම් ගන්නත් තමයි දිරව ගන්නත් තමයි. මේ කාම ගුණයන්ට වැඩිය කාමච්ඡන්දේ හොඳයි. කාම ගුණයන් කියලා කියන්නේ වීතික්කම අකුසල කර්ම. සමාජ මට්ටමට ගොජ දාන සර්වගලන අකුසල කර්ම. සතුන් මරණව හොරකම් කරනවා කාමීත්‍යචාරය කරනවා බොරු කේලම් හිස් වචන පරිස වචන. ඔය කාමච්ඡන්දේ කියන්නේ පරිඋත්තාන මට්ටමට විතරයි ඇවිල්ලා තියෙන්නේ. එයා උල්ලංඝනය වෙලා නැහැ දැන්. විතික්‍රමණය වෙලා නැහැ. ඒ නිසා මේ කාමයේ හිටපු මට නැත්නම් මේ කාම ගුණයන්නේ හිටපු මට කාමච්ඡන්දේ දැන් ඉන්නේ කියලා දන්න එක මම මේ කරන ශික්ෂාවේ ප්‍රතිඵලයක් කියලා තේරුම් අරගන්න. හරි මම හරි. අපි පටන් ගන්නෙම කාමච්ඡන්දයට වෛර කරලා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? මෙච්චර විශාල කාමයක් අයින් කරන්න ඒ වෙනුවට අඩු ආගම ඒකට කියන්නේ වාංගුව කියලා. අඩේට ගත්ත මේ කාමච්ඡන්දයට වෛර කරනවායි කියලා කියන්නේ මේ මනුස්සයා දන්නේ සමාධි ශික්ෂා කියන්නේ මොකද්ද කියලා. එහෙම නැත්නම් අපි එදිනදා ජීවිතේ ගත කරනකොට ව්‍යාපාදේ නිසා තෝතෝ වරපල කියලා රණ්ඩු කරනවා කැටි පොඩු අරගෙන নানা ආකාර යුද්ධ කරනවා. ඒ වෙනුවට මට දැන් ඇති වෙන අනුරුස්නා ගතියක්. නැද්දකින් කියන හිතවිල්ල. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට කියන මේ සමාධි ශික්ෂාවේ තියෙන්නේ කවුරුත් එක්ක තෝතෝ වරපල කියන දඬුමුගුරු අරගෙන සත්ත දාන දණ්ඩ දාන අනුන්ට ආයුධෙන් කොටන දඬුවම් දෙන දෙයට වඩා ඒක ඇවිල්ලා හිතේ තාම ක්‍රියාමට්ටමට නැතුව පවතින මේ ව්‍යාපාදය අර විහිංසා කටයුතු වලට වඩා හොඳයි. අරක ක්‍රියාත්මක වෙලා තව කවුරු හරි විනාශයටපත් වෙලා වනසන වැඩක් වෙනවා. දැන් ඒ වෙනුවට ඒක ඉරෙන්ඩ ඉසලා එන අරුණ නැග්ගා වගේ ඕන්න පේන ව්‍යාපාරයි. එහෙම නැත්නම් නිදිමත කියලා ගොරවගෙන දන්ත ධාතුන් වහන්සේ පෙන්න පෙන්න කරන දෙල්ලම වෙනුවට මෙහි ඇවිල්ලා ඔළුව දාක් වේ දාන පොඩ්ඩක් නිදාගෙන ඉන්න එක හොඳයි. එහෙම නැත්නම් අහල පහල ගෙදරත් ඉන්න බෑ. මාලිගාවත් ලීමෝල ස්ටාර්ට් කරා වගේ ඉතින් කොරෝස් කොරෝස් කොරෝස් කොරෝස් ගාගෙන තියෙනක වෙනකොට මේකෙත් එනවනේ දිමතා. මේක හිටගෙන පුතියන එකනේ. නැත්නම් ඉඳගෙනනේ. ඒකේ වටිනාකමක් තියෙනවා. කවදාකවත් තේරුම් ගන්නෑ. අපි හිතනවා කවදා හරි භාවනා කරන්න බලන නිින්ද නැති දවසක් කියලා. එහෙම නැත්නම් උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ අතීතය ගැන සැවෙනවා. අනාගතය ගැන බොහොම සිලිලාරේ පහල කරනවා. අපි දැන් මේ වෙලාවේ දන්න උද්දච්ච කුක්කුච්ච වශයෙන් මගේ අරමුණේ හිත තියාන බෑ වර්තමානයේ අතීතයට දුවන අනාගතයට දුවන. දැන් මේ වර්තමානෙට හිත තියන්න ගත්ත උත්සාහයේ නිසානේ අපිට මේ අතීත අනාගත දෙක හොඳ නැහැ කියලා පේන්නේ. ගෙදර දොරේ ඉඳලා අපි වර්තමානයේ හිත තියන්න යන්නේ නැති නිසා හිත තියෙන්නම අතීත අනාගතේ ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට චෝදනා කරන දෙයක් නැහැ. දැන් මේ විකල්පයක් දීපු නිසා වර්තමානයේ කියන ප්‍රසස්ත දේ, නික්ලේශී දේ, නිර්මල දේ දීව ගමන් පේනවා. අනේ තියන්න බෑනේ මේක අතීත නාගනේ තියෙන කියලා. මේ දැන ගැනීම තමන්ගේ හිතේ ඇති හැටිය දැන ගැනීම කිසිම කෙනෙකුට ප්‍රතිපදාවක දියුණුවක් කියලා කෙලස් අඩු වීමක් කියලා තේරුම් ගන්න බෑ. ඒගොල්ලෝ කියන්නේ මේ මම භාවනා කරන්න ගිය නිසා මට උද්දච්ච කුච්ච නැති වෙන්න ඕනේ කියලා. ඉතින් මේ ලෙඩේ නැති කරන්න ඉස්සෙල්ලා ලෙඩේ අඳුරගන්න එපායි. කිසිම වෙලාවක ඒ රෝග නිర్ణයට අපි කිසිම ගෞරවයක් කරන්නේ ඒක හිතෙන්නෙම අරියාදුවක් හුනියමක් එහෙම නැත්නම් මට විතරක් තියෙන එකක් ඊට පස්සේ විචිකිච්ඡා දැන් මේ ක්‍රමේම හරිද දැන් අනික් කට්ටිය ගොඩක් භාවනා ක්‍රම කරනවා ඊයේත් මම යවවා මෛත්‍රී භාවනා කරමු කියලා මම ළඟ නෑ මට ඇහෙන්නෙත් නෑ ඒවා මේක පුළුවන් නම් කම බැන්නම් කවෙච්චරයි මුතුම අවුරුදු 40ක් කරලා තියෙනවා මට ජොලි මේක ඉතින් මෛත්‍රී භාවනා කරුවා මයි කිසි තරහක් නැහැ. හැබැයි මයි ළඟින් නැහැ. ඒකට අනුග්‍රහයකුත් නැහැ. පොහොර දෙමිල්ලකුත් නැහැ. මේ තනි පීලේ යන අපට ඒකවත් කරගන්න බැරුව තව එකක් කරනවා කියන එක වැරදි දෙයක්වත් බුද්ධහන් නොගැලපෙන දෙයක්වත් නෙවෙයි ඒක සතුටක් භාවනාවේ තියෙන එකක් තමයි. ඉතින් මේ ආනාපානේ කරනකොට මෛත්‍රී දීද්ද වෙනවනේ. තමන්ගේ කය තමන් සැපසේ වාඩි වෙලා ඉන්නකොට සුඛියත් අනම් පරිහරණය ඒක මේක හරහා සම්පූර්ණ වෙනවා. ඒක නිසා ඔය මම මේ කතා කරන්නේ ඒකට පොඩි උත්තරයක් වශයෙන් ආනාපාන සති සූත්‍රය කියවන්න ਸਰවචනාදී වස්සමාදන් වෙලා වස්වලින් පස්සේ පවාරණය කරන්න ඉස්සලා දවසේ පිරිස දිහා කල්පනා කරලා බලනකොට සීළු දෙනාට භාවනා අල්ල යනවා. මේ ਸਰවචනසේ දන්නවා අද පවාරණය කළොත් හිත හිතලා මේ කට්ටිය ගමනට හිත යොදනවා චාරිකාවට. ඒ නිසා බුදුරජාණන්සේ කට්ටිය කමතලා කියනවා මම අද පවාරණේ කල් දානවා. තව මාසෙකට පසර දානවා කියලා. මේක දැනගත්ත ගමන් කට්ටිය දැනගන්නවා මෙතන දැන් ඔන්න මේ වැවෙන්න පටන් අරගෙන තියෙන එකයි මේ ਸਰුවචාන්සේ කරා. ඊට පස්සේ විශාල වශයෙන් පණිවිඩය කියලා සෙනගාවට පස්සේ ਸਰුවචාන්සේ දේශනාවක් දෙනවා. ඒ දේශනාව දෙන්න ඉස්සෙල්ලා කියනවා ඒ පිරිසේ මෛත්‍රී භාවනා කරන අය ඉන්නවා කරුණා භාවනා කරන අය ඉන්නවා මුදිතා භාවනා කරන අය ඉන්නවා කායගත සතිය කරන අය ඉන්නවා අසුභ භාවනා කරන අය ඉන්නවා කරුණට අහන 40ම නම් කියන. එක කෙනෙක් 5-6 දෙනෙකුට උපදෙස් දෙනවා. තව දෙනෙක් 10-15කට උපදෙස් දෙනවා. තව දෙනෙක් 20කට 30කට උපදෙස් දෙනවා. කියන්නේ මේ මේ මේ උපදෙස් දෙන්නේ රාහුල මේ මේ නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන්සේ මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ ආනන්ද නන්ද රාහුල ආදී මහා තෙරුන් වහන්සේලා. ඉතින් ඒ කට්ටිය වැඩේ යනවා. ඒ ඔක්කොම භාවනා කරන අයට බුදුරජාණන්ස කියනවා ඔය කොයි භාවනාවක තියෙන සංකරතා ආනාපානෙ නෑ. ඒසමන් සියල්ලටම කෝකටත් අයිල විදිහට ඔන්න ආනාපානෙ කියනවායි කියලා සූත්‍රයේ මුල අනිවාර්යයෙන්ම කියනවා මේ ඔක්කොම කරන අයට ආනාපානෙ දෙනවායි කියලා. ආනාපානෙ කවදාකවත් ඒ අනිකුත් භාවනාවල වෙන වෙන්න ඉඩ තියෙන සංකරතාවයි නෑ. ඒකේ ආනාපානෙම නොඋනත් කායගත සතිය හිත තියෙනවා නම් මේ කයේ හිත ඉරියව් හිත පවත්නවා නම් ඒක හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ ඕනේ තරම් මම බුරුමේ හිටියට පස්සේ අවුරුදු 3ක් විතර ඒ ශාන්සෙ ඉන්නේ කියලා ඊටු භාවනා ටික සීරම කියලා දෙන්න පටන් ගත්තා. ඇත්තටම සෙමයිගෝ පටන් ගන්න ඉස්සෙල්ලා මට කිව්වේ කසින භාවනාවට ලෑස්ති වෙන්නයි කියලා. ඉතින් එතන අර මේ වගේ මීට වැඩි ලොකුයි සෙන්ටර් එක. ඒක ඒක සංවිධානය කරන වෙලාවේදී මම ඒත් ස්වාමීන් වහන්සේට කිව්වා දැන් අපි ආවෙ නම් මෙතෙන්ට මේ ඊගාව සමත ටික කරන්න කියලා. දැන් නම් කරන්න බෑ ධම්මජීව උඹ ඉන්නේ වැඩ කොටක. ඕක ඉවර වුණාට පස්සේ ඒකට විශේෂ විවේකයක් ඕනේ නිසා කියලා කෙරුන්නේ නැහැ. අනිකුත් ඔක්කොම භාවනා ක්‍රම කියලා දෙනවා. කියලා දෙන්නේ ඉස්සෙල්ලා තමන්ගේ හිත සතිය වඩන්න ඕනේ. ඒ සතියේ දැන් මම මේ කියන්නේ අතර මේ සමාධියට අදාළ කතාවක් නෙවෙයි ප්‍රඥාවට අදාළ කතාවක්. මේ කාම ගුණයන්ට වඩා මේ මතුවෙන කාමච්ඡන්දය අර විෂම ඇල්මැරිච්ච ගතියක් කියලා. ඒක අපි අවබෝධ කරන්න ඕනේ අපි මෙතෙක්කල් මේ කෙලෝරක් නැතුව කාමයේ වඩපු අපි. නැත්නම් කාම ගුණ වඩපු අපි. අපේ දරුවන්ට කාම ගුණ කැත නැතුව රෙකමන්ඩ් කරපු අපි. අපේ දෙමව්පිය අපිට කාමය බූදලේ වශයෙන් දීපු ලැබපු අපි. ඒක පොඩ්ඩකට අයින් කරාට පස්සේ ඒකේ හෙවණැල්ලක් එනවා ගඳක් එනවා. සැරවක් එනවා කාම ඡන්දේ කියලා. මේ කාම ඡන්දයත් එක්ක තරහ වුණොත් කාම ඡන්දේ අයින් කරන්න හැදුවොත් ඒක කාමච්ඡන්දයටම දාන පොහොරක් වෙනවා. ඒක නිසා මේ ඇවිල්ලා තියෙන කාමච්ඡන්දයයි කියලා දන්නවනම් එයාට ලොකු අභ්‍යාසයක් තියෙනවා මේක ව්‍යාපාදේ නොවන බව දන්නේ කොහොමද? මේක තීන මිදේ නොවනයි කියලා දන්නේ කොහොමද? මේක උද්දච්ච කුක්කුච්ච නොවනයි කියලා දන්නේ කොහොමද? මේක විචිකිච්ඡාව නොවනවා දන්නේ කොහොමද කියලා ඒ කාමච්ඡන්දේම පරිච්ඡේද කරන්න ඉගෙන ගන්න ඕනේ. මේක අමාරුයි. අමාරු මොකක්වත්ම නෙවෙයි අපි මේ කාමච්ඡන්දයට වෛර කරන නිසා. එතකොට ඒක සමාධි ශික්ෂාවක් වෙන්නේ. එතකොට මේ සමාධි උදුරලා ගන්න හදනවා. එහෙම නැත්නම් කාමච්ඡන්දේ මරලා ගන්න හදනවා. ඒක කරන්න බෑ. ඉතින් ඒ නිසා කොච්චර කාලයක් යයිද අපි සමත වශයෙන් අපි කරන්නේ කාමච්ඡන්දේ එනකොට අසුබ භාවනා කරමින් කරමින් කරමින් අපේ මූල කර්මස්ථානේ වඩනවා. එහෙම නැත්නම් අපි ඉදිරියෙන් තියාගත්ත රූප කර්මස්ථානේ ඒ සඳහා ਸਰවඥයන් සඳහන් කරන්නේ කාමයේ කාම ඡන්දේ මාර්ගෙ ප්‍රතිස්ථාපනය කරනවා. ඒක තමයි ඇත්තටම ලොකුම යුද්ධෙ මෙතන තියෙන්නේ. නැත්නම් ගීගී අතහරිනවා කියලා එකට අපි මේකට කියනවා. නැත්නම් කාය විවේකයේ කියලා කියනවා. ඊට පස්සේ මේ කාය විවේකයේ චිත්ත විවේකයක් පාටපත් කරගන්න ඕන නම් මේ කාමච්ඡන්ද ව්‍යාපාදාදී මේ නීවරණ පහ රූප කර්මස්ථානක ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. ඒක නිසා කාට හරි බැරි නම් භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා කැලේකට ගිහිල්ලා ගහක් මුල වාඩි වෙලා එක චිත්තක්ෂණයකටවත් තමන්ගේ කයට හිත ගන්න එයාට ඔය සමාධි භාවනා කරන්න බෑ. එයා සමත ශික්ෂාට අභව්‍ය කෙනෙක්. එයා එක්ක තදබල මානසික අසහනයක් එහෙම නැත්නම් කායික අසහනයක් අභව්‍ය පුද්ගලෙක් වෙනවා. ඒක නිසා ඉඳගත්තට පස්සේ එකම චිත්තක්ෂණයකටවත් Tamanට මේ ඉඳගෙන ඉන්න බව නැත්තම් මගේ ඉරියාපතේ ට හිත යොදන්න බැරි නම් ඒක ඇසිඩ් ටෙස්ට් එකක් වගේ කියන්න බුණාට කවදාවත් මේ ජීවිතේ නිවනක් එහෙම නැත්නම් ආර්ය භූමියකට යන්න බෑ. ඒ වෙනුවට කාට හරි කියන්න පුළුවන් ඉතාලම සතුටකින් මං ඔන්න ගිහි ගිය අතෑරියා. මම ගිහිල්ලා ගහක් මුල හරි වාඩි වුණා. අරන්නේ හරි වාඩිනවා. ශූන්‍යagaraේ වාඩිනවා. වාඩින මට එක චිත්තක්ෂණයක් පුළුවන් වුණා මගේ කයේ හිත යන්න කියලා. එහි නැති සමාජ ශික්ෂා ආරි. කවදාවත් කියනවද බලන්න. කමඨාන් සුද්ධ කරනකොට කවදා හරි මේ මංගල කාරණාවෙන් පටන් ගන්න කෙනෙක් ඉන්නවද කියලා. මම ගියා මම වාඩි වුණා අනේ මට හොඳට වාඩි වෙනකොට හිත අරමුණේ හිටියා මට මේ මේ විදිහට වැටුණා මම ඉඳගෙන ඉන්නකොට මේ මේ තැන් පොළවේ හැපෙනවා වැටුණා එහෙම නැත්නම් අසම බරකමක් වැටුණා එහෙම නැත්නම් මස් පිටු තද වෙලා තියෙන වැටුණා නැත්නම් මස් පිටු සැහැල් වෙලා වැටුණායි කියලා යම් චිත්තක්ෂණයක යම් චිත්තක්ෂණයක මේකේ නාමයේ Tamange ඉන්න ඉරියව්වට හිත ගත්තා නම් ඒ වෙලාවේ නීවරණ පහම නැහෙනේ ඊළඟ නීවරණ පහම නැහැනේ. නීවරණක වලිගයක්වත් වෙන මෙතෙන් එන්න බෑනේ. ඉතින් අපිට දැන් ටූල් එක තියෙනවානේ. අපි ළඟ තියෙන්නේ එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් නම් ඔබ බහුවයි. දැන් මේ දන්න දහං ගැටයක් දාලා. දන්න මොළ ධාතුවක් දාලා. දන්න සාමාන්‍ය බුද්ධියක් දාලා. තව චිත්තක්ෂණයක් අරගනි. මුළු දවසටම. ඉතින් මේ මිනිස්සු ආර එක අඩියක් පියවරක් තිබ්බලා මෙයා පියවර දෙකක් යන්න ඉගෙන ගත්තා වගේ අද ඊයේ දවසේ ඔන්න මම ඉගෙන ගත්තා. මේ කයට හිත ගැනීම තමයි ඔන්න මට තියෙන ශික්ෂාව. ඒක එක මොහොතකට හරි ගියා. ඊගා චිත්තක්ෂණේ නැහැ. ඒක ඒක සාධාරණයි. මම මොකද මෙතකල් කාමෙම වඩපු කාමෙටම අනුග්‍රහ කරපු උපදෙස් දීපු ධර්මයේ ප්‍රතිෂ්ඨාවක් නොසොරයපු ධර්මය ගැන ගෞරවයක් නොහිතිච්ච මට එක චිත්තක්ෂණයක් හම්බුණා. ඒක ගැන රචනයක් ලියන්න පුළුවන් නම් එයාට නිවන කියන කිතාමත්ම කිට්ටුයි. ඒ පණ්ඩිත ස්වාමීන් වහන්සේ මේ නිසා කමඨාන් සුද්ධ කිරීමේදී ඊ타ත්ම සුමට භාෂාවෙන් නැත්තම් ඩිප්ලොමැටික් ලැන්ග්වේජ් එකෙන් කියනවා ඔබට කමඨහන බුදුපත් වෙච්ච තැනින් කතාව පටන් ගනි. නැත්තම් විසිකොල දානවා. නැත්තම් මේ කාමයට කරන ගෞරවයක් මේ කරන්නේ. ධර්මයට කරන ගෞරවයක් නෙමෙයි. මේ කාටවත් ඇහින්නේ නැහැ. මම මාස 18ක් බණුන් ඇව්වනේ. හැමදාම චෝදනා පත්‍රයක් කරා යනවා. ඉන් කියනවා මිනිස්සෙයිනේ මේ තියෙන දේ තියෙන හැටියට ලියපන්. කාමේ තියෙනවා තමයි. මේ නැති චිත්තක්ෂණේ කතාව පටන් ගනි මංගල මොහොතක සුබ නැගතින් පටන් ගනි මුස්පේන්තුවෙන් පටන් ගන්න එපයි කියලා. කතාවක් නැහැ. මන්ද අවුරුදු 30ක් විතර ඒකම 30ක් විතර කෙලිම යෝගාවචරයෙන් එක වැඩ කරනවා. පුළුවන් විදියෙන් කියන කොණ්ඩේ අත ගාලා ඔළුව අත ගාලා මේ භාවනා කමඨාන් සුද්ධ කිරීමේදී ඔය කොච්චර කරත් මේ හරිය තැනකින් පටන් අරගන්න මූල කර්මස්ථානේ මොදුම්පච්චෙත්තනේ පටන් ගන්න ශක්මන් කරනකොට බලන්න මම දැන් හිටගෙන ඉන්නේ කියන එක දන්නවනම් කොහොමද ඒක තහවුරු කරන්නේ කියලා කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ කියලා ඒකට යාට කීතයි දැන් හරිනේ ඊට පස්සේ ඒක නැති වෙනවා කැඩෙනවා ඊට පිට යනවොත් අර චිත්තක්ෂණිය අර මේසා විශාල නිවන පහම නැහනේ ඒ නිසා උඹට තේරෙනවනේ දැන් ඔබ සුදුස්සෙක් කියලා භව්‍ය පුද්ගලයෙක් කියලා, පින්වන්තයෙක් කියලා, විභව මේ භව සම්පatti තියෙන කෙනෙක් කියලා, උපනිෂේ සම්පatti තියෙන කියලා ඕක විතරක් කතා කරපන්කෝ. කවදාවත් කරන්න බෑ. මෙන්න මේකට මාර්යා කියන්නේ. මේක තමයි කෙලස් කියන්නේ. අපි වැරදිච්ච එකක් ඉදිරියෙන් තියාගෙන ඒක නම් හරි ඒ ගැන කියන්න දෙයක් නැහැ මේක ගැන පොඩ්ඩක් බලමුකෝ කියලා අර කුණු වෙච්ච මාළු බෙදනවා. හොඳ බතයි මාළු පැත්තක තියෙන. මේන්න මේක තමයි මේ ශික්ෂාව වෙන්නේ. ඒක නිසා කාමච්ඡන්ද එන්න ඕනේ. අපි මේ කරලා තියෙන, ගෙවලා තියෙන, එකතු කරලා තියෙන, කාලා තියෙන කෑමට මේකට කියන්නේ මෝහපටල කියලා. එකතු කරලා තියෙන විදිහට මේ එක චිත්තක්ෂණයක්වත් මේ කාමච්ඡන්දේ කියන කපන්න පුළුවන් බව දැනගත් එක මේ අපේ දක්ෂකමක් නෙවෙයි සර්වඥාන්සේගේ දක්ෂකමක්. සර්වඥාන්සේ ඊට පස්සේ කියන ඕන්න ඔබට දැන් මම ශික්ෂාවක් දෙනවා. දැන් එක චිත්තක්ෂණ පුළුවන් දෙකක් කරපන්. තුනක් කරපන්. මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ කියනවා ඇඟ හිරිවැටෙන්න ඒ මිනිස්යාටවත් ඒ කියන්නේ කරන ඕනම යෝගාවචරයට එක දිගට චිත්තක්ෂණ හතර පහක් හතරක් පහක් කෙරුවේ නැත්තම් ඇත්තටම Taman මේ චිත්තක්ෂණේ සතිමත් වුණාද නැද්ද කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ එක චිත්තක්ෂණයකින් ඒක අටුවාචාරින් වංශේ කියනවා තමන්ගේ ඇඟිලි බිත්තරේ ඇඟිලි බිත්තරෙන් අල්ලන්න බෑ ඒක තව ඇඟිලි බිත්තරකින් අල්ලන්න ඕන. ඒ නිසා චිත්තක්ෂණ කීපයක් ගියාට පස්සේ තමයි දැනෙන්නේ ආ මම මෙතික් කියලා පව් කෙටි ගිහිටු වෙලාවේ ආ ඉඳගෙනම ඉඳලා තියෙන්නේ. නැත්නම් ආනපානෙම ඉඳලා තියෙන්නේ. නැත්නම් ඇවිදිපිනම ඉඳලා තියෙන්නේ. නැත්නම් මම දකම ඉඳලා තියෙන්නේ. කියලා මේ Tamanට වැටහෙනකොට ඒක මට හිතුණා මෙහෙම කියන්න. සතිය තිබුණාට කවදාකවත් කාටවත් සතිය තේරෙන්නේ නැහැ. සතිය තේරෙන්නේ සම්පජඤ්ඤයට විතරයි. මේ එක දිගට සතිය පවත්තලා ඒක පිළිබඳ ප්‍රකාශ කරන දෙයට සම්පජඤ්ඤය කියයි. මේ අතට දීපු මේ සතිචිත්තක්ෂණය වැටෙන්නේ නැතුව නැගිටව ගත්ත මේ සතිචිත්තක්ෂණය චිත්තක්ෂණ කීපයක් පවතිනකොට අපිට එනව ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ඥානයක් මේ චිත්ත වීතිය මේ ගත කරපු චිත්තක්ෂණ හතර පහම එක අරමුණක ගිහිල්ලා තියෙනවා. කෝච්චි පිටිය කෝච්චි පිල්ලුවට ගියා වගේ කියලා. අන්න ඒක තමන් ප්‍රත්‍යක්ෂණය කරනවානේ තමන් ඒක අත්විඳිනවානේ තමන් ඒක උරගා බලනවානේ ඒකට සම්පජඤ්ඤය කියනවා. ඒ නිසා අපි ඔක්කොම සතියේ ඉන්නේ කිසි කෙනෙක්ගේ කිසිම අඩුපාඩුවක් පේන්නේ නැහැ. නෝ සම්පජඤ්ඤේ නැහැ. මොකද සතිය කියලා අපි මේ බුදු රැස්වීදේ කියලා බලන්න සතිය එනකොට. එහෙම නැත්නම් අපි බලන්නේ මේ අන් දෙකක් එයි කියලා. නැත්තම් කහා පාටයි කියලා කනමැති ගෙයියි කියලා අරක වෙයි මේක වෙයි කියලා කවුදෝ දීපු මේ ලණුවක් කාලා කිසිම කෙනෙකුට මේ සතිය කියලා කියන්නේ පාටක් ගඳක් රසක් හැඩයක් නැති ඇල්වතුර වගේ දෙයක් කියලා හිතන්නත් ලැජ්ජයි වගේ. ඉතින් හිතනවා මේ මේකේ අයිස් කසායට දාපු අයිස් අරුවත් වගේ මොනවා හරි කෑලි කෑලි ඇති කියලා. එහෙනම් තමයි මේකේ සුවඳක් ඇති කියලා. නැත්නම් මේකේ රසයක් ඇති කියලා ඉතින් මිරික මිරික බලනවා. මුකුත් නැහැ. ඒ වෙනුවට කී වේදනාවක් ආව ගමන් බලන්නකෝ ස්වාමීන් වහන්සේ දකුණු උරහිසේ වේදනාවක් ආව අයියෝ කියලා වැඩක් නැහැ. මේ දරුවෝ වදපු අම්ම කෙනෙක් මේක ගහන වදනකොට ඔය කොච්චර වේදනාවක් එනවද කවදාවත් ලියලා තියෙනවද පොතක? භාවනා කරන්න ගිය ගමන් බුදුහාමේ මෙන්න මැස්සෙක් ළඟ ගිය ගමන් හොස්ස ළඟේ හින වார்த்தාවක් තියෙනවා කවදාවත් අර ස්වර්ණමය මොහොත මට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව වැටුණා ආනපානිනකොට ආනපාන වැටුණා කියලා මේ sannivedanaya අපට විරුද්ධ වැඩ කරන හැටි බලන්න කිව යුත්ත ප්‍රථමයෙන් කිව යුත්ත විචලසට කියලා තියෙන්නේ අපිට හොයන්න බෑ කවදාකවත් හොයන්න බෑ කොටින්ම මං කියනවා මහසි සයඩෝවත් මේක ලස්සනට කිව්වේ නෑ මේ මහසිසාරික පිටු 1000ක පොතක් පරිවර්තනය කෙරුවා. පණ්ඩිතසාංශ විතරයි ඇල්ලුවේ මේක. අල්ලලිවල අපි වෙනුවෙන් ඉදිරිපත් කළා කිව්වා උඹලා කරන වැඩේ මහා වීර සෙබලෙක් එහෙම නැත්නම් සේනාපති කෙනෙක් යුද බිම කරන වැඩක්. මම ඒකට අවුන අන්තිම ගරු කරනවා. නමුත් උඹලා මේ යුද බිම පිළිබඳව වාර්තා කරන්න දන්නේ වාර්තා කරන්නෙම Tamanට අවාසිදායක දේවල්. එහෙම සෙබලෙක් වැඩක් නැහැ. ආය දැනගන්න තියෙන්නේ අපි ඊගාවට කළ යුතු යුදපක්‍රම මොකද්ද කියලා දැනගන්න මේ පිටියේ පහර දිය යුතු තැන. ඒ ටික දැනගන්න පුළුවන් ඥානය කියලා කියන්නේ සෙබළුන්ට හැම කෙනාටම ඒක නෑ. ඒක සුවිශේෂී ඥානයක්. ඒ වගේ යෝගාවචරය දැනගන්න ඕනේ මේ නීවරණ කියන්නේ බරපතල අබ්බැහියක් පරිඋත්ථාන කිලේශයක් මේක නිසා අචක්කු කරනෝ අන්ධ කරනෝ පඤ්ඤා නිරෝධකෝ අනිබ්බාන සංවත්තනිකෝ ආදි වශයෙන් මේ අපේ ඇස් අන්ධ කරනවා නිවනෙන් අනිත් පැත්තට හරවනවා. ප්‍රඥාව සම්පූර්ණ කාමයට හරවනවා. එහෙව් නීවරණ පහම එක පොකුරට අඹගිඩි පහක් තියෙන පොකුරේ වල්ලටම ගහලා ගිනම දානවා වගේ එක චිත්තක්ෂණයක මට පුළුවන් මේ කයේ හිත පවත්වන්න පුළුවන් කියන එක කවදා හෝ සාක්ෂාත් කරපුවා මේක දන්නවනම් සමාධි ශික්ෂාව කියලා. එයාට තේරෙයි එතකොට ඔය හතරාකාර බය නැතිවීම නෙවෙයි සිද්ධ වෙන්නේ අපි මෙතෙක්කල් රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසින් ස්පර්ශයෙන් ලැබපු ආස්වාදේ ඉන්ද්‍රියපත් ආස්වාදේ නැතිවීමෙන් මේ උදාසීන වූ ආස්වාද ප්‍රසවාසය සම්බන්ධ කරගෙන උදාසීන වූ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව සම්බන්ධ කරගෙන අර පහටම වැඩිය පිරිච්ච ගතිය සම්පත්‍ති කර ගතිය ප්‍රමෝදයක් ලැබෙනවා. හැබැයි මේක ප්‍රමෝදයක් පිරිච්ච ගතියක් වෙන්නේ ඒ පිළිබඳව යහපත් කල්පනාව සම්මා දිට්ඨිය යෝනිසෝ මනසිකාරයේ තියෙන කමඨාන් සුද්ධ වෙච්ච එකනට විතරයි. අනිත් එක කියන ආනාපානෙ පේනවා තමයි ඉතින් මොකක්වත් නැහැනේ. තියෙනවා. ඕක කියන්න දෙයක් තියෙනවා. වැරදිච්ච ටික කියන්න පුළුවන් නම් අන්නාරි. බලන්න ඔය නිකම් මිනිසුන්ට කාටවත් කියලා නෙවෙයි ඔය නවකතා කියන්නේ කියලා જાතියක් හදලා ඉතින් නවකතෝනේ 100ට කීයක් ශෝකාන්තද කියලා බලන්න. ලෝක චිත්‍රපටි හදනකොට මිනිසුන්ට කවුරක්වත් කියලා නැහැනේ. හදන හරියක් චිත්‍රපටි ශෝකාන්තනේ. අපි කොච්චර දුකට කැමතිද කියලා බලන්න. අපි කොච්චරක් පව් සමාදම් වෙන්න කැමතිද කියලා බලන්න. පින ඒක කිව්වට කවුරුත් ඒ බඩු විකිනෙන්නේ නැහැ. පොළොට දානවා නම් දාන්න ෆයිට් එකක් තියෙන චිත්‍රපටියක්. මරා ගන්න චිත්‍රපටියක්. ආයුධත් එක්ක යන චිත්‍රපටියක්. ඒ වෙනකොට කවුරු හරි භාවනා කරන චිත්‍රපටියක් පෙන්වුවොත් පැයකමාරක් විතර විකිනේ කියලා හිතනවා. අපේ හිති කොච්චර ඡණ්ඩද කියලා බලන්න කොච්චර පරුසද කියලා බලන්න කොච්චර අත්ත කියලා මතානේ වගේට එදිලා තියෙන බලන්න. මේකමනේ තව තවත් අපි දියුණු තියුණු කරන්නේ අධ්‍යාපනයේ. අපි මේකනේ දරුවෝ සන්තෝෂ කරන්නත් දෙන්නේ. ඒක හැබැයිල කියලා තියෙන්නේ. ඉතින් ඒක වෙනුවට මෙච්චර වද දෙන නීවරණයට ඒක චිත්තක්ෂණ කඩන්න පුළුවන්. අන්න ඒකේ බලන්න පටන් අරගත්තොත් එයාට තේරෙනවා මේක පුළුවන් නා. ඒ කියන්නේ ඒක චිත්තක්ෂණයට මේ නීවරණ කඩන්න පුළුවන් නම් එයාගේ බර කරපිට තියෙත හැකි ධූරයක් දැන් පුතේ දැන් දුවේඹට එකයි තියෙන්නේ. ඒකත් හොඳට ගැතපට ගහගෙන ඇවිල්ලා ෆයිට් එකක් දීලා චිත්තක්ෂණ දෙකක් කරපන්. හරිම සාර්ථකව කරතයි. ඔය එක චිත්තක්ෂණයක් කිරිපේකට දෙකක් කරනවා කියන එක එකේ චක්‍රයක වාඩම් කරපේකට දෙකේ චක්‍රයකට පටන් කරනවා වගේ. දෙකේ චක්‍රයකට තුනේ චක්‍රේ. එහෙම නැතුව මේ සමාධි ශික්ෂාව කියලා කියන්නේ මහා ගූඪ දෙයක්, මහා අභූත දෙයක්, මහා මැජික් එකක්. ඒක කෙරුවොත් මට අරක මේක හම්බ වෙනවා කියලා මේ ඇඳලා පෙන්නලා තියෙන්නේ මේ ආගම විකුණන්න කරන වෙළඳ ව්‍යාපාර. මේ පසු කාලේ නැති වෙච්ච ගුණ අරපමේ. බුදුරජාණන්සේ කියලා තියෙන විවේක ජම්පීති සුඛං. මේකට ආවොත් අපිට පුළුවන් වුණොත් දවසක තප්පර 3-4ක්, චිත්තක්ෂණ 3-4ක්, විනාඩි 3-4ක් ඉන්න ඒකෙදී ඇති වෙන මේ පාටිහාරීය ඥානෙට කර බැලීමෙන් ඇතිවෙන මේ අත්දැකීමේ ඥාණයට ධෛර්යය දීම සඳහා එහෙම නැත්නම් ඒක උනන්දු කරවීම සඳහා මේක අමාරු කඩයිමක් මම දානවා. ඒ කඩයිම පැනවගෙනාට සරුවචනාංශයේ තමන් වහන්සේගේ ඥාණයෙන් පෙන්ලා දීලා තියෙනවා යම් වෙලාවක කාමච්ඡන්දය මහා ණයක් මුළු සංසාරෙම කරපු ණයක් ඔබ මෙතෙක් කල හම්බ කරේ කාමේ නම් උඹට කවදාකවත් කාමෙන් අයින් වුණාට කාමච්ඡන්දෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ ඒක මහා ණයක් මේ ණය මේ සංසාරගත ණය ඒකාග්‍රතාවයේ කියන එක චිත්තක්ෂණයකින් ප්‍රතිස්ථාපනය කරනවා මොකද්ද ඒකාග්‍රතාවය කියන්නේ තමන්ගේ අරමුණේ 100ක් සමාදන් වෙනවා ඉඳගෙන ඉන්න අරමුණේ. දැන් ආනාපානෙ. නැත්නම් ඇවිදින බව දන්න ගතිය. එහෙම නැත්නම් වම දකුණ. එහෙම නැත්නම් පිඟානක් කොප්පයක් හොදනවා. නැත්නම් දත් මදිනකොට නැත්නම් මොන හරි ක්‍රියාවක් කරනට එකවරකට එකයි ඒකේ හිත සමාධි වෙනවනම් ඒ චිත්තක්ෂණයේ කියන ඒකාග්‍රතාවයේ කියන චිත්තක්ෂණයේ ඒක චිකන බංගුරයි. ඒ චිත්තක්ෂණේ කාමචන්දේ ඒ සම්බට ඕනේ නම් කාමච්ඡන්දේට ඉංජු ඉංජු කියලා කතා කරන්න. ඔබට ඕන නම් කාමච්ඡන්දේට නාශනනවක් දාලා හොල්ලන්න එහාට මෙහාට පුළුවන් තරම් උත්සාහ කරහන් මේ ඒකාග්‍රතාවයට ගණ්ඩ එහෙම නැතු මේ කාමච්ඡන්දේට බැනලා වැඩන්නේ බනින්න බනින්න පොර වැටෙනවා. ඒ නිසා කාමච්ඡන්දේ කියන්නේ ණයක් විදිහට සලකන්නේ කියලා සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම උපමා දෙකක් වෙන්නලා දීලා තියෙනවා මම හිතන්නේ ඒක ප්‍රමාණවත් කියලා මේ අපි වැඩේට වතුර භාජනයක් තියෙනවා නම් බුදුහාමුදුර කෙනෙක් පිරිසිදු නම් ඒ වතුරට එබෙල බලන එකනාගේ මූණේ පිළිඹුව වතුරේ පේන. ඒ වගේම භාජනේ අඩිය පේනවා. ඉතින් මේ කාමච්ඡන්දේ කියන භාජනයේ කි වතුර වර්ණ කලවම් වෙලා තියෙනවා. එතිකොට පෙන්වන්නේ නිරූපණය කරලා පෙන්වන්නේ අවර්ණයක් මූණේ ප්‍රകൃතිය නෙවෙයි. ඒ වගේම අඩිය පෙන්වන්නෙත් නැහැ. ඒ නිසා අපේ හිත යම් වරක වර්ණගත වුණොත් ඒ වගේම අඩිය පෙන්වන්න නැත්තත්ට ගියා නම් කාමච්ඡන්ද නිසා අන්නේ මේ වර්ණය ඉවත් කරලා වතුරේ තියෙන අර පාටක් ගඳක් රතක් හැඩයක් නැති මට්ටමට යන්නේ ඒකාග්‍රතාවය ආපුවාම ඒ ඒකාග්‍රතාවය චිත්තක්ෂණ වශයෙන් එන්නේ මේ ළඟදී මං ආගෙන හිටියයි ලොකු ශාංශ කියන බණක අපේ අම්මා මැරුණත් අපේ දරුවෙක් අතේ මැරුණත් ගෙටගිනි තිබ්බත් ගේගිනි ගත්තත් ඒ චිත්තක්ෂණයේ ඒකාග්‍රතාවය තියෙනවා කියනවා බලන්න දන්නවනේ. නමුත් අපි බලන්නේ අනේ දරුවා නැතුණා අනේ අම්මා නැතුණා අනේ ගේ ගිනි ගත්තයි කියලා බැලුවට මේ ඒකාග්‍රතාවය කියන චෛතසිකය හැම හිතේම තියෙනවා. ඒක හරියට හොයාගෙන ගිහිල්ලා ඒකෙම වහලා ඒකෙම රජ වෙන්න අපි සියලු කරදර නැතුව ඒක සමාදම් කරවලා කරදර ටික ටික තියදී ඒකාග්‍රතාවය හොයන්න. බලනකොට පේනවා ඒකාග්‍රතාවය නැති මොහොතක් ඇත්තේ නැහැ. නමුත් අපි ඒක බලන්න දන්නේ. අපි බලන්නේ මේ කංකරච්චා. රණ්ඩු සරුවල්, පෙන් කරච්චා. ඒවගෙන කතන්දර කරනකොට ඒකාග්‍රතාවයේ පැත්තකට යනවා. මුතු ඒකාග්‍රතාව උපයන්න මොනවක් කරන්න ඕනේ. ඒක තනි කරලා බලන්න. බලලා අල්ලගෙන යාගේ සටහන් ආකාර ඔක්කොම බලා ගන්න නැත්නම් මේ ඒ කියනවා ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියලා ක්‍රමයක් පස්සේ හොයලා තියෙනවා. අල්ලගෙන මේ ඒකාග්‍රතාවයේ කඩන දෙයක් අස්සේ මෙය නැති වෙනවද කියලා බලන්න. මේ වේදිකාවේ යා කොත්තනක හරි රඟපෑමක් රඟපාන ප්‍රධාන චරිතෙන වෙන්න පුළුවන්. ඉතින් මේක අල්ලබනලස්සේ ඒකාග්‍රතාවයේ තියෙනවද කියලා බැලුවොත් අපි ඒකාග්‍රතාවේ නැහැ කියලා වහා විනිශ්චයකට ආවට ඒකාග්‍රතාවේ කිසිම චිත්තක්ෂණයක යෝගාවචරය අමතක කරලා නැහැ. ඉතින් මේව ආශ්චර්ය ධර්ම. ඊට පස්සේ ව්‍යාපාදේ. මුද්‍රන්සේ සඳහන් කරන මේක රෝගයක්. ওই පාළියේ ව්‍යාබාධ ව්‍යාපාද දෙක එකට යන්නේ. එහෙම නැත්නම් අපිට හටගන්න සියලු කායික මානසික රෝග හටගන්නේ ව්‍යාපාදේ නිසා. ආයුර්වේදයේ කියන අස්ථාන කෝපේ කියලා. කිසිම දෙයක් ආතපాతයක් දන්නේ නැතුව අපි මේ රෝග ගැන කතා කරනවා සියල්ලට හේතුව ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් ඉරිටේෂන්. එහෙම නැත්නම් ව්‍යාබාධ ව්‍යාපාද. ඒ නිසා අපිට ව්‍යාපාදයක් ආව වෙලාවක ඒක බුදුදහම කියන එක ලෙඩක්. කායික මානසික ලෙඩක්. මානසික රෝග නම් සියල්ලම බටහිර වෛද්‍ය විද්‍යාවත් පිළිගන්නවා ව්‍යාපාදයෙන් හටගන්නේ කියලා. එහෙනම් ඉතාලම මෑතක තමයි බටහිර වෛද්‍ය විද්‍යාව මේ සියල්ලටම හේතුව මානසික ආතතිය බව. ඉස්සර අඳුනගත්තේ ඇස්මා කියන ලෙඩේ විතරයි සයිකෝසොමැටික් කියලා. ඊට පස්සේ අල්ලගත්ත මේ ස්කින් ඩිසීසස් සයිකෝසොමැටික් කියලා. දැන් කියනවා හැම රෝගෙම සයිකෝසොමැටික්. ඒක කරනකොට ඒක හොයාගත්තට කියාගන්න බැරි මොකද එහෙම වුණොත් මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකට යන්න තැනක් නැහැනේ. බඩු විකුණෙන්නේ නැහැනේ. උඹලට මේ හිත සන්තෝෂයෙන් හිටියොත් ලෙඩ වෙන්නේ නැහැ කිව්වොත් ඒ කිසිම කොමොඩිටි එකක් හොයන්න බෑනේ. විකුණ ගන්න බෑනේ. ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක මේක නොකිය ඉන්න බෑ. ඔත් ඒගොල්ල කියනවා අපි නැත්තම් කරන්න බෑ. බබා ඉපදිච්ච ගමන්ම ගිහිල්ලා ගහපන් ට්‍රිපල් එන්නද ගහපුව ගමන් උට අවුරුදු 55න් අර ලෙඩේ මොකද්ද ඩිමෙන්ෂියා එනවා. මොකද ඒකේ තියෙන්නේ මා කරේ. දරුවට ඉඳලා ඔන්න අපස්මාරේනකොට කියනවා අම්මා හැම කිව්වොත් එහෙම ගිහිල්ලා බෑ බෑ මගේ දරුවන්ට ගහන්න බෑ කියලා අම්මාව යනවා සයිකියාට්‍රික් කෙනෙක් ගන්න. අනිවාර්යයෙන්. දැන් ඒකේ එච්චර ඔප් වෙලා තියෙදී මේකේ මර්කරි ඩෝස් එක ඩබල් කරන්න කියලා සෙනෙට් එක කියනවා. මෙන්න අපේ තියෙන වෛද්‍ය විද්‍යාව. බුදුජානන්සේ කියනවා මේ සන්තෝෂයෙන් හිත සතුටින් කාගවත් දුකක් පතන්න නැතුව හිටපන් කියලා. ඒදුර රෝග නැති වෙන්න ක්‍රමයක් තියෙනවා මේ ශරීරය ඇතුළෙම තියෙනවා කැන්සර් හැදෙනවා කැන්සර් දෙල් නැති කරන්න පුළුවන්. ඕනේ টොක්සින් එකක් හැදෙන්නේ නැති කරන්න පුළුවන්. එකක්වත් වෙන්නේ මේ ව්‍යාපාදයෙන් අපි ද්වේෂ කරන්න ගත්තාම ඒ නිසා බුදුරජාණන් කියනවා කැලේකට ගිහිල්ලා ගහක් මුලටලා ඉන්නකොට ඔය ඉච්චර හැප්පෙන්න දෙයක් ඇත්තේ නැහැ. ජීවිතේ කිසි ජොලියක් නැහැ හැබැයි ලෙඩක් නැහැ. කට්ටියට ඕන කරන්නේ ලෙඩක් තිබුණත් කමන්නේ ජොල්ල තියෙන්න. ඉතින් ඒක දීලා තියෙනවා টොප් එකට. ඒක නිසා ව්‍යාපාදේ මේකමයි කියලා වතුරක් පැහෙන වතුරක් ගැන හිතන්න කියන පැහෙන වතුරක මූණත පෙන්වන්නෙත් නැහැ, අඩිය පෙන්වන්නෙත් නැහැ. මේක ලෙඩක්. මේක පැහෙන වතුරක්. මේකට එක බෙහෙතයි තියෙන්නේ මේ කයෙන් එන sannivedana වලට ප්‍රමෝදේ පහල කරන්න. කයින් එන සංවේදනය සැපයුවනම් නෙවෙයි තමයි. නමුත් මේ කයේ සංනිවේදනය ඉන්නේ සතිය නිසායි. ඒ නිසා මට ප්‍රමෝදේ තියෙනවා. මම ළඟ සති සම්පජඤ්ඤය කියලා කියනවා කියලා කොයි වෙලාවක හෝ ඒ කයෙන් එන නැත්නම් ආනාපානෙන් එන එහෙනම් මේ වම දකුණෙන් එන මේ sannivedana ටික දැකලා මේක මේ සතියේ ඉන්න නිසා එන්නේ මෙන්න මේකට ප්‍රමෝදය ඇති කරන්න කී ගමන් පොලියන්න කියනවා you must try to find a reason to be happy, reason to be glad under any circumstances කියලා. ඔච්චරයි මෛත්‍රිය කියන්නේ. දී ඇති ඕනම වෙලාවක ඒකෙන් ප්‍රමෝදය උපදවන්න දන්නවනේ ඔකට මෛත්‍රිය කියනවා. අපි ඒකට ඔය මේ මේ යන් හැලි නොකියවට ප්‍රශ්නයක් නැහැ. ඉඳගෙන ඉන්නකොට කකුල රිදෙනවා. කකුල රිදෙන බව දන්නේ සතිය තියෙන හිඳයි. ඒකයි ජයසිරි මංගලම්. එහෙම නැත්නම් දක්කිස් දෙකක් තියෙනවනේ. එක දතක් රිදෙනවනේ. ඉතින් කටියට කියන එක රිදුනට 31ක් ගැන කල්පනා කරපුවම හොඳ දත් ටික ගැන කවදාවත් පුළුවන්. අර දත ඉවර වෙනකන් අයියෝ නටන නැටිලක් කවදාකවත් මතක් වෙන්නේ යකෝ දත් 32ක් තියෙන එකේ එකකටනේ කැක්කම තියෙන්නේ. උඹ අනිත් එකට එකට විනාඩි විනාඩි දාපන්. ඒක විනාඩි 30ක් ඉන්න පුළුවන් නේ. කවදාවත් බෑ. මේ දත එකක්ම හරි තියෙන නිසා දැන් එළඹිලානේ තියෙන සතිය. මම දැන් මෙතන යන්නෙම නෑනේ දත එක කොහොමද පළයන්කුවට යන්නෙත් නෑ සතියට පළයන්කුවට යන්නෙත් නෑ. ඉතින් මේකේ ජොලියක් තියෙනවානේ. දැන් මේකේ ප්‍රමෝදයක් තියෙනවානේ. ඉතින් බුදුදහම කියන ද්වේෂය නැති කරන්න ඔන්න උත්තරේ ප්‍රීතිය. ප්‍රීතිය පටගන්නේ ප්‍රමෝදයෙන් මේ නීවරණය අවබෝධ කරගෙන නීවරණයට දීලා තියෙන මේ ප්‍රතිවිෂ ඇන්ටිඩෝට් එක ඕනි තරම් තියෙනවානේ. ඒ පිටියට හරවන එකට යෝනිසමංසකාරය කියනවා. එමෙත වහාම මේ මේ ඩෙන්ටිස් කෙනෙක් බුක් කරලා පොලිමේ ඉඳගෙන ඒ කටයුතු කරන් දඟලන එක තමයි දැන් කාලේ තියෙන විශේෂ ඔය ලලිස්ලා එහෙම කියන්නේ. අපි හොව කරන් ගන්නෑ. ඒගොල්ලෝ කියන්නේ ඉක්මන් වැඩි වෙනකන් ඉන්න එපා. අපිට සනීප කරන්න බෑ. යන්තම් හැදෙනකොට එන්නේ කියලා. ඉතින් අර ඉංගලන්තේ ගියාට පස්සේ කමනත් එක් කියනවා. වෙලා යනවා හැබැයි මේවා කියන්නේ ගියා. බල්ලගෙන් ඊට පස්සේ වෙටරි සර්ජන් ගහට යයි කිව්වලු මෙයාට දත්ම දින්න ඕනයි කියලා. ඊට පස්සේ කිව්වලු අපිට දත් මදින එක ස්වාමීන් වහන්සේ සාමාන්‍ය පවුමක් විතර නේක පවුම් තුනක් වෙනවලු. ඉති උදේ බල්ලා අල්ලගෙන හොඳට දත් මැදලා හරි ගසලා ගිහිල්ලා මාස තුනක් පස්සේ ගියාට පස්සේ කිව්වලු මූට දැන් ඩයබටිස් කියලා. ඊට පස්සේ කිව්වලු දතක් ගලවන්න ඕනේ. එකක් දතක් ගලවන පවුම් 200ක් විතර. දත් තුනක් ගැලෙවලු. ඉතින් කියනවා මේ ගමේ බයියෙක් මේ කතා කරන්නේ. හැබැයි බයියෙක් නෙවෙයි උදා එංගලන්තේ කියලා සුද්දෙකුට එහා දැන්. අපේ මිනිස්සු එංගලන්තෙට ගියාම සුද්දෙක් නෙමෙයි සුද්දටත් උගන්වනවනේ. ඉතින් මේ කතා කරලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ මේකේ කෙල්ලෝරක්ම නැහැ. බල්ලන්ගේ දත් මදපු කතාවක් අපේ අත්තමුත්ත කාලෙවත් අපි අහලා තියෙනනේ. පින්නොත් ගිහිල්ලා කචල් තමයි. ඉතින් ඒ වෙනුවට විවේක වෙයලා මේ හිත සන්තෝෂෙන් තියාගෙන ඉඳ උත්සාහ කරපළ. එහෙම නැත්නම් මේ කයෙන් එන වේදනාවට ප්‍රමෝද වෙනවයි කියන එක මම දන්නේ මම මේ කොච්චර බණ කිව්වත් මේක තේරුම් ගන්නේද කියලා. කයෙන් එන වේදනාව සතිය නිසා එන්නේ. සතිය පිහිටවපඩ ඒකට ප්‍රමෝද වෙන්න දන්නවනේ. ඒක ටික වේලාවක ප්‍රීතියක් වෙනවා. ඊට පස්සේ දැන් අඩු ගන්න දැන් සති සම්පජාඤ්ඤය තියෙනවා කියලා. ඒක නිසා මේ ව්‍යාපාදය නැති කිරීමට ව්‍යාපාදේ ව්‍යාපාද කිරීම තමයි සාමාන්‍ය බුද්ධිය කියන්නේ. නමුත් ව්‍යාපාද වෙනකොට ප්‍රීතිය ඇති කරගන්න පුළුවන් නෝ. ඒකට දෙවන්නේක් ඕනේ නැහැ. තමන් ළඟ දැනට තියෙන ආයුධ උපකරණ වලින්ම ගන්න පුළුවන් මේක. ඒකට කියනවා සමාධි ශික්ෂාව කියලා. නිදිමත තීන මිද්දේ තීන මිද්දේ කියලා කියන්නේ බටර් ටිකක් ෆ්‍රිජ් එකට දැම්මම පස්සේ මිදෙන ගතිය තියෙන එකට මිද්ද කියලා කියනවා. ඒක රත් උනොත් ස්ප්‍රෙඩබල්. රත්ුනේ නැත්තම් ගන්න බෑ. ඒ වගේ හිත කර්මන්නේ නැති වෙන්න පටන් ගන්නවා. මේකට නැවත රත් කරන්න ඕනේ. රත් කරන එකට කියනවා විතක්කය කියලා මෙනෙහි කරන්න කියනවා. නිදිමත වේගන එනවා නිදිමත නිදිමත කියලා මෙනෙහි කරා. නැත්නම් අරමුණ ළඟ ළඟ මෙනෙහි කරා. එහෙම නැත්නම් දැනගෙන ඉන්න මට දැන් මේ නිින්ද කියලා ඒත් හිත රත් වෙනවා. ඒ වගේම දැනගන්න මේ නිදිමත එන්නේ අර කාමච්ඡන්ද ව්‍යාපාද නැති වෙලාවට. ඉතින් ඒක නිසා මේ නිදිමත ආපු වෙලාවේ නිින්දට යෑමෙන් හෝ එහෙම නැත්නම් ඒක නතර කරන්න යෑමෙන් අපි ඒකෙන් ලැබෙන ආනිසංස වාරය නැති කර ගන්නවා. ඒ මොකද හේතුව මේක නීවරණයක් වශයෙන් මේකට වෛර කරන නිසා. මේ නීවරණේ වුණත් යම් වෙලාවක තීන මිද්ද එනකොට ඒ හිතේ කාමචන්ද ව්‍යාපාද හිටින්න බෑ. ඒක නිසා හොඳට මතක තියාගන්න ওই බරපතල දඩබරෝ දෙන්නේක් නැති ගතියක් තමයි තීන මිද්ද. දැන් මේ තීන මිද්දේ පවත්වමින් ඒකට අවදි වෙන්න පුළුවන් නම් ඒක ටිකක් අසාධාරණයි එහෙම කියන එක ඒක තමයි කියන්න තියෙන්නේ නම් නමුත් භවනා කරනකොට හිතා ගන්න පුළුවන් මේ තීන මිද්දේ ආපෙලාට තීන මිද්දේට අවදි වෙලා මේකෙන් මගේ හිතේ දැන් රාගේ නෑ ద్వේෂේ නෑ මම මෝහේ තියෙනවා මම මේ මෝහේ වැඩ කරන හැටි කොහොමද කියලා බලාගෙන ඉන්න කොච්චර අපේ හිත අපේ කය අපේ දැනුම අපිට බාධා කරනවද කියලා ඒ මොකද අපිට ඒ තීන මිද්දේ තියෙන නපුර ඒකේ තියෙන ගඳ ගහන ගතිය නොදකින් කියන ගතිය නිසා අපිට ඒකට උපක්‍රම හොයන්න බැරි ඒකට පශ්චාත්තාප නිසා ඒකේ මුද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ උද්දච්චය කියලා කියන්නේ අනාගත සැලසුම් පිළිබඳ තිගැස්ම. කුක්කුච්චය කියලා කියන්නේ අතීතයේ වෙච්ච වැරදි ගැන පශ්චාත්තාපය. ඉතින් මේ උද්දච්ච කුක්කුච්චය බුදුජානන් වහන්සේ සඳහන් කරනවා මටත් ওই විදිහටමයි බලපාන්නේ. ඕනෙම වෙලාවක මේ ලෝකේ ඉන්න ඕනෙම කෙනෙකුට අතීතයේ හිත ගියානම් පශ්චාත්තාපේ විතරමයි. ඒක සම්මුතියක් අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානපතින සමාධිත පරිපන්තෝ. අනාගත පටිකංගනං චිත්තං විකම්පිතං සමාධිස්ස පරිපන්තෝ. ඉතින් අපි මේ දෙකේමනේ සිතරම හිත ගත කරන්නේ. අපි දන්නේ නැහැ වෙනුවට වර්තමානයේ කියන එකක් තියෙනවා කියලා. වර්තමානයේ තිබ්බ ගම ඒක නීරස ගතියක් තියෙනවා. ඒක නෑ අර මේ බොර දී බොර මේ මේ තරු ගතියක්. ඉතින් ඒක නිසා අපි හිත නිතරම තියෙන අතීතනාගතේ ඒක දකින්නේ ඒක දකින්නේ වර්තමාන මොහොත අඳුන අඳුනට පස්සේ විතරයි. ඒ නිසා සතියට විතරයි යව්වෙන්නේ ඒක. සතියෙන් ඉන්නේ නැති නිතරම අතීතය අනාගතය කියන මනසට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් මේ අතීතයේ ඉඳගෙන සැලසුම් හදාන තොරන් ගහගෙන අහතට ඉනිමන් හදින් බලන් බඳින්න හදන මේ පිස්සු කෙලින් ලෝකේ එක චිත්තක්ෂණයක Taman දන්නවනම් වර්තමාන මොහොතක් තියෙනවා. ඒ තියෙන අතරතුර අතීතයට අනාගතයට යනවා. ඇත්තටම වර්තමානයේ හිත තියෙන බව ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ අතීත අනාගතේ නැතුව. ඒවා සාපේක්ෂ ධර්ම. ඒක නිසා ඒකට හොඳට බලන්න ගියාම තේරෙනවා මේක ශික්ෂාවෙන් බලහනින්න. ඒ අතීත නැනගත යද්දිමත් වර්තමානයේ හිත පවත්වා ගැනීමේ දක්ෂකමක් සූරකමක් පොඩ්ඩ හරි වැඩෙනවනම් ඒකට ප්‍රමෝද වෙන්න ඕන. ඒකට ප්‍රීති වෙන්න ඕන. ඒකට සති සම්පජඤ්ඤය කියා ගන්න ඕන. ඒ වගේම මේ විචිකිච්ඡාව කියන එක ඕනම වෙලාවක හිත දියුණු වෙනකොට ඉදිරියට යනකොට හිත සැක කරනවා. මොකද දන්නේ නැති ශේෂ්ඨයකට යන්නේ. අපි හැම දෙයක්ම මැනිලි කිරලි තියෙන අපි දන්න ශේෂ්ත්‍රේ. භාවනා කරනකොට හැම වෙලාවෙම උඩු හිතේ ඉඳලා යටි හිතට බිංගයක් කැපෙනවා. ඒ යටි හිතට යන හැම තැනකදීම අපි අන්ධකාර ගුහාවකට යන්නේ. නොදන්න තැනකදී එතකොට අපි පියවර දෙකකින් ෆාස්ට් ෆෝවර්ඩ් දාලා රිවර්ස් එකට දානවා. ඒ දන්න තැන්නේ. ඒ නිසා අපි කියනවා දන්නේ එක හොඳයි නොදන්නේ කාට වැඩිය කියලා. ඉස්සරහට එන්නේ යන්නේ nothingness. ඒ නිසා කියනවා something is better than nothing කියලා. ඒවා සම්මත කියමන්. ඒක කවදාකවත් කැමති නැ දන්නේ නැති ශේෂ්ත්‍රයට යන්නේ. කවදාවත් කැමති නැ නැතිනසෙකට යන්නේ. ඒ නිසා හැම වෙලාවෙම සැක උපදවනවා. ඉතින් සැකේර බුදුරජාණන් කියන්නේ සද්ධාව නැහැ. ධර්ම සද්ධාව නැහැ. එයා හැම වෙලාවෙම තර්කානුකූල මනසට කියලා කියන ඉතින් කොහොමද අඩිය තියන්නේ මඩ ගොඩක් වගේ. ඒක හරියට ෂුවර් නැහැ. ඉතින් මේක තමයි සද්ධාව කියන්නේ. කම්මෝගෝචිකාවෝ කියලා මෙයින් රැකෙන්නේ රැකෙම්මා මියන්නේ මියෙම්මා කියලා අටුවචාන් වහන්සලා කියනවා කායේච ජීවිතේච අනපෙක්කතා උපට්ඨපේති කියලා. මේ ඇතිවෙච්ච ධර්ම ටික ඉදිරියට යන්න නම් කය පිළිබඳව හෝ මනස ජීවිතය පිළිබඳ තියෙන ආතාව පාව දෙන්න ඕන. ඒ පාවදීමට අපි කියන ධර්ම ගෞරවය කියලා. ඉතින් අපි දැනගන්නව නම් මේ වෙලාවේදී මට සැක ඇවිල්ලා තියෙනවා ඇවිල්ලා තියෙන්නේ සැකකල ඉතනක නෙවෙයි කියලා. ඒකෝර දැනගන්න මම මෙතනදී තව ටිකක් වැඩිපුර සද්ධාව ගෙනියලා මේ නිසක බව නියසලෙන බව ඇති කර ගන්න බුල මේ සද්ධාව කියන්නේ තමයි ප්‍රත්‍යක්ෂණය කරපු එකක් නෙවෙයි. ඉස්සරහට යනකොට ඒක ප්‍රත්‍යක්ෂණය වෙනවා. ආන්නේ විදිහට මේ නීවරණ පහ එක එකක් අඳුර ගන්න පුළුවන් වෙයිද? නීවරණොට වෛර කෙරුවොත්. නීවරණ එක එකක් වෙන්. ඔක්කොටම පොදුවේ නීවරණ කියලා කිව්වල. ඉතින් මේ සමස්තයක් වශයෙන් මේකට වෛර කරන එක තමයි අපි සදාචාරවාදියා කරන්නේ. ඉතින් ඇත්තටම සීලය රකින්න එක නා කියනම නීවරණ ගැන කතා කරන්නත් එපා. ඒව එන එකත් හොඳ නැහැ කියලා නීවරණ පිළිබඳ මහා බීතිකාවක් ඇති කරගන්න හදනවා. ඒ නිසා මේ ලෝකේ මේ ශිෂ්ටාචාර ලෝකේ සිල්ලුතුන්ගේ ලෝකයක්. උන්න කවදාකවත් සමාධියට ය아가න්න විදියක් නැහැ. මොකද මේ සමාධිය දිහා රැඩිකල් වාදියෝ බලන්න දන්නේ මේ මෙතනින් තමයි ආගම සහ ධර්මයේ දෙක වෙන් වෙන තැන. අපි ආගම පැත්තට ගියොත් ධර්ම අගෞරවයක් ඇති වෙනවා. ධර්මයේ පැත්තට ගියොත් ආගම පිළිබඳ ඔය ඔච්චර ගණන් ගන්න බෑ මොකද මේ කතා කරන කට්ටිය අත්දකලා නෙමෙයි කතා කරන්නේ. ඒගොල්ලෝ මේ මොකද්දෝ මතියක ඉඳගෙන. භාවනා කරන එක නම් දැනගන්න ඒගොල්ලෝ අවශ්‍ය ගන්නත් එපා. ගැටෙන්න යන්න එපා. තමන් භාවනා කරනකොට සද්ධාව වැඩෙනවනම් පෙර නොගිය පෙර නොඇසු පෙර නොවිරෝධයකට හිත යනවා. ඉතින් ඒකේ බුදුරජාණන් අපිට දීලා තියෙන ප්‍රායෝගික දැනුම ටිකක් යන්න අපහුවෙන්නේ. ආයෙත් යන්න අපහුවෙන්නේ. එහෙමම කරලා කරලා කරලා Taman ඒකේ පරිචය ඒකේ අත්දැකීම එහෙම නැත්නම් වශීභාවයේ දිනු කරනකොට ඒ වැඩෙන වැඩිල්ලට අපි කියන ප්‍රතිශක්තිය වැඩෙනවායි කියලා ධර්ම ගෞරවය වැඩෙනවායි කියලා දෙන්නේගේ සමාන ඒ කවදාකවත් මේ අපි එකට ඉඳලා එක තාලාවේ භාවනා කරාට සමාන වෙයි කියලා හිතන්න එපා. හැබැයි ඒක පිළිබඳ දක්ෂතාවයේ සූරතාවයේ තියෙන එකනට ටික දවසක් ගියාට පස්සේ ඒ කුසලතාවේ වැඩෙනවා වැඩිමයි ප්‍රඥා ශික්ෂාව කියන්නේ. මේලා මේ මේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ නෙවෙයි. මේ ව්‍යාපාදේ කාමච්ඡන්දේ නෙවෙයි කියලා මේ කක්ක ගොඩම වෙන් කළ දැනගන්න පුළුවන් අපි ඒකට ප්‍රඥාව කියනවා. අපි ඒක මම හිතනවා හෙටට කතා කරමු කියලා. එතකොට අපිට තවත් දවසක් අපි ගත කරනවා වෙනවා මේ ධර්ම ගෞරවය කියන්නේ මොකද්ද කියලා. හැබැයි මතක තියාගන්න එතෙන් යන්න බෑ ඔය දානේ සීලේ භාවනා කියන අර මූලික පෙළ ගැස්ම නැතුව. නමුත් මේ පෙළ ගැස්ම කොච්චර තිබුණත් මෙන්න මේ විදිහේ සූරව දක්ෂව මේක යොදවන්න බැරි නම් ඒක ආනිසංස ලබන්නත් බෑ. ඒ නිසා සාමූහික ප්‍රයත්න කරමු. නමුත් හුඟක් වෙලාවට ඒ සඳහා ඒ නියම තැනට ඇඟිල්ල තැබීම, නියම බොත්ත මිරිකීම නැත්නම් නියම අවශ්‍ය උපදේශය සිද්ධ වෙන්නේ එකම මානක මම දැන් මෙතන කියන දෙන්නෙකුට නෑ. දෙන්නෙකුට සමානව සිද්ධ වෙන්නෙත් නෑ. නිසා උත්සාහ කරමු අපි ළඟ තියෙන සියලු ආයුධ පාවිච්චි කරලා. ඒ මේ අත්දැකීමත් පාවිච්චි කරලා ලැබෙන ලැබෙන හැම අවස්ථාවකම ඊ타ත්ම තීරණාත්මකයි. එහෙම නැත්නම් ක්ෂණ සම්පත්තියක්. කනෝ වේමා උපච්චකා අහෝ ක්ෂණේ මා වික්මා නොයේවා කියලා ලද ඒ ක්ෂණ සම්පත්‍ය උපරිම ප්‍රයෝජන ගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා ශීල දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා